తెలుగు అన్సరణ දසදහසක් දෝෂවාදී වෙත ඒ අයට තේ ස්ථානවල දෙවියන්ගේ ආරාධනා කරන්න ඇදී තථාගතයන් වහන්සේගේ ජීවන උපදේශනාවන් කරගෙන කරලා උතුම් මාර්ග ඵලයන් ඉස්සරහට ස්ථාපිත ඒ වගේම පිටුපිට තමන්ගේ ඉෂ්ඨකාමී දේවතාවුන් වහන්සේලා උපත් කරගෙන ඒ අයට මේ කාරණාවෙන් කියලා ආරාධනා කරන විදිහට පිළිපදින්න ඕනේ කියලා තුන් මාස කරගෙන ඉතාලි පිළිපදින්න එයට මේ ස්ථානවල එන්න කියලා ආරාධනා කරනවා මේ ශ්‍රී සාතන දේශනාව කරලා ඒ ශ්‍රී සාතන දේශනාව කරන්නා වූ ඒ උත්සව කිසි දැනගෙන සිට පහළ වාගෙන යාන්ත්‍රික ආරම්භ කාර්යයෙන් කරන මේ ලක්ෂණ දෙකක් එවනාතුතුනි මාධ්‍යයන් ආරාධනා කරනවා ඉතින් දෙවියන් ආරාධනා කරන් බලමින් ආරාධනා කරන එදිනෙක

සමාධි කරගන්න. අනාගත සංසාරේ ඉඳගෙන ගමනේදී අසත්පුරුෂයන් ඇතුළත නැතිලා ඒ අසත්පුරුෂ ධර්මයන් ඉතිරි තියාගෙන රාග ද්වේෂ මෝහයන්ගෙන් දෙන්නේ ඉන්න වෙලාවෙදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ඒ උත්මාර්ගයන් වහන්සේලාට තමන් යමින් හිංසාවක්, ඊගාවක්, නිදාවක්, උපාදයක් අපහාසයක් සිදු වුණාම ඒ උත්මයන් වහන්සේලා මාර්ග සමාතර කිසිසේකවා ස්වභාවයට හැම කෙනෙක්ම රැස් වෙලා තියෙන්නේ. රැස් වෙලා ඉන්නේ. නිවන් දකින දහමක් ප්‍රවේණි කරා. ඒ කියන්නේ පිළිතුරේ ඔබගේ හිතේ ලෝකෙට ඇවිල්ලා තියෙන ස්වභාවයෙන් ගලවන්න. ඒක පළවෙනිට මම ඔබට කියන්නේ මම ඇවිල්ලා නිවන් දකින්න. එතන මම මනුස්ස වාසයට ප්‍රේතෙක් නෙමෙයි. මම කැලෙන් එළිය දෙන්නේ ඔබ වගේ පිරිසකට අනුග්‍රහ දක්වලා විතරයි. මේ අනුග්‍රහ දක්වලා මම නැවත කැලේ මොකද කියන්නේ මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනකම මම ගොඩාක් දැනගෙන ඉන්න කෙනෙක්. ඒක නිසා මම අද ඔබ කාමී ජීවිතේ ඇලෙන්න බල කියන්නේ නෙමෙයි. ගැළවෙන්න බල කියන්නේ. ඒක නිසා මේ සාධාරණ දේශනාව තුළ සමහර විට ඔගේ පුංචි පුංචි හිතවිලි වෙන්න පුළුවන්. හැබැයි ඒකට ඔය තුවාලෙට පොඩ්ඩක් වේදනාවක් කමක් නැහැ. තුවාලෙට අර පොඩට බුද්ධ කියලා බේස් එක දාගත්තොත් අකුල කපන්නට උදේර ගන්න පුළුවන්. නැත්නම් අන්තිම කකුල කපලා තමයි මේක විනාශයට යන්න වෙන්නේ. ඒක නිසා මේ කියන දේවල් මනාකොට කරන්න මම ඔබගේ කාලේ නාස්ති කරනවා මගේ කාලේ නාස්ති කරගන්නවා නෙමෙයි මෙතන කාලේ. ඒක නිසා කියන දේ ටික බොහොම ගැඹුරින් තේරුම් ගන්න ඕනේ. මොකද තථාගතයන් වහන්සේගේ ධර්මයේ තමයි අපි දේශනා කරන්නේ. ඒකවල මේ උඩින් පල්ලෙන් ගන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. ඒක නිසා ගැළවෙන්න ධර්ම කතා කරන්නේ. ඒක නිසා ගැළවෙන්න උත්සාහ කරන්නේ කියලා. අවුල යන්නේ නම් මෙන්න වෙන්නම් කියනකොට ඔකට අවසානයේ යාත්‍රේ යන ඉර නම් මොකක්ද අපි දැන් එහෙම තේරුමක් නැතුව අපි ඉන්නවා තේරුමක් නැතුව ජීවත් වෙන ආදයක් තමයි තියෙන්නේ තියෙන්නේ අපි හිතාගෙන ඉන්නවා අපි කොහොමද තේරුමක් ඇතුව තමයි ජීවත් වෙන්නේ කියලා අපි හිතාගෙන ඉන්නවා පිළිතුරේ අපිට මෙච්චර දේවල් මෙච්චර දේවල් තියෙනවා මම කියන හැම එකකින්ම ඔබට ලැබෙන්න තියෙන දේ පෙන්නන්නම් ඔය ගොඩ දාගත්ත ඔය ගොඩ දඟාගෙන යන හැම එකකින්ම ඔබට හම් වෙන තීරණය මම දෙන්න. අන්න එතකොට ඔබ තීරණය කරන්න තිබෙන්නේ මොකක්ද මේ යායති මම කියලා. සාමාන්‍යයෙන් වහන්සේ නම ලෝකේ පහළ වෙනකම් දෙන්නේ අපි මේ එකක්වත් ගන්නෙ නැහැ. ඕන උන්වහන්සේට විතරක් ගෝචර වෙච්ච. උන්වහන්සේට විතරක් පේන දේවල් මේ විශ්වදාපේ තියෙනවා. එතකොට උන්වහන්සේට විතරක් වෙන උන්වහන්සේගේ මහා ඥාන ශක්තියට තේන දේවල් මනුස්සයෙන්ට තේරෙන්නේ නැති වුණා. සමහර මිනිස්සු හිතා ගන්නවා මේකට මේ දේවල් නැහැ කියලා මේ ලෝකෙ. ඒ දේවල් නැහැ කියලා වැටෙන මිනිස්සු දසවස්තුක විද්‍යාවෘත්තියට වැටෙන ජීවත් වෙන කෙනෙක් කියනවා. නාති දීර්ණ නාති ඉතා නාති උදා නාති සුඛ දුක්ඛ නාම කම්මාන පලන් විපාකෝ නැති අයං ලෝකෝ නැති පරං ලෝකෝ නැති මාතා නැති මාතා නැති පිතා නැති සත්තා උපපාදිකා නැති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අභිඥා සත්‍තිකත්වා භාවයේ දානේ කියන්නේ විපාක නැත ඔය ආදි වශයෙන් යන්නේ නිකුත් යවදාන වශයෙන් කියන එකක් තියෙනවා තථාගතයන් වහන්සේලා වනාහි තථාගතයන් වහන්සේලා වගේ මේ ලෝකයේ හරියාකාරව සතුලෙස දැනගෙන ලෝකෙට දේශනා කරන මහා උත්තරේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ කියලා දෘෂ්ටිගත වෙලා ඉන්නේ. අපි වගේම තමයි මේ ලෝකෙට පහළ වෙන හැම කෙනෙක්ම. අපිට පේන්නේ නැත්තම් තව කෙනෙකුට කොහේ තියෙන්නේ? එහෙනම් අපි කාටවත් තේින්නේ නැත්තම් ඔය කට්ටිය කොහේ තියෙන්නේ? ඔන්න ඔය මතේට වැදින්නේ. ඕපාදීකව සත්තු උපදීන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. දෙවිවරු කොහේ තියෙන්නේ? ග්‍රාමයේ කොහෙදී ඔය ඔක්කොම මුරු කතා පෙරේතය කොහෙදී තිරිසත්ය කොහෙදී ඉන්නවනම් තේන්නේ ඉන්නේ ආදී වශයෙන් විමුදලි මහා විද්‍යාවෘත්ති වලට රැක කටයුතු කරන තිරිසේ ඔබවත් ටික ටික ටික ටික ඔතනට ඇදලා දාගන්න තමයි හැම කෙනෙක්ම හදන්නේ මොකද හේතුව විමුදලි මේ ලෝකයේ තියෙන සාරත්වය උලා ගන්න පටන් ගන්න කෙනා සාරය කියන යම් අවස්ථාවක දෘෂ්ටිගත වුණා නම් ඒක උලා ගන්න එක තමයි කරන්නේ මුළු ලෝකෙම තියෙන ලොකුම කෑල්ල මම කඩා ගන්නවා කියලා හිතාගෙන තමයි විමුදලි කටයුතු කරන්නේ පොඩි කාලේ ඉඳලම තමන්ගේ දරුවන්ට උගන්වන්නේ ලෝකේ තියෙන ලොකුම කෑල්ල කඩාගෙන. උදේ මේ ලෝකේ අභිවදනයේ තියෙන අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් මොකද කියන්නේ උත්සාහය ඊට විතරයි. පුළුවන් තරම් කඩපම්පුතේ මම මෙච්චරයි හදාගත්තේ එතනින් ඉහට ඔබ හදාගන්නේ නැහැ පම්පුතේ මගේ කරවල නැගලා මයි කරවල ඉඳලා ඉතුරු ලෝකෙ හැදලා හදාගන්නේ. ඕක තමයි නිහිත අපි මුලික කාලේ දරුවන් උගන්වන්නේ. පොතේ උඹ එකුනේ නැහැ. ඇයි උඹ එකුනේ නැහැ? ඒක එකුනේ නැත්නම් ඇයි කියලා අහුවාම එක දරුවෙක් කියනවලු ඉන්නකෝ නේ. ඒ දරුවා මේ දහම අහලා ඉඳලා ඒ දරුවා නොදහම අවබෝධයෙන් තියෙන ධර්මයේ. ඒ තාත්තා ඇහුවාම ඇයි පුතේ ඒක උන් නැත්තේ කියලා. තාත්තේ මම එක වුණා නම් දෙක වෙච්ච දරුවගේ තාත්තාට අඳනවා නේද කියලා. එක එකා පිටුතුනි මේ විදිහට එක එකාව පරිවර්තන යන වැඩ පිළිවෙලක ජීවත් වෙන්නේ. මේ කිසිම අවබෝධයක නෙමෙයි මේ ජීවිත ගත කරන්න යන්නේ. මම ඔබට දෙන්නලා දෙන්නම් එහෙම ජීවත් වෙන්න මොකද වෙන්නේ කියලා. හැබැයි මම මේ කියන්න එකක්වත් පිළිතුරු සදාවිදයන් වහන්සේ කාලේ වෙච්ච නෙමෙයි. නැත්තම් කෙනෙකුට කියන්න පුළුවන් සදාවිදයන් වහන්සේ කාලේ වගේ ඔච්චර ඈත කාලේ ඕවා වෙන්න පුළුවන් දැන් නම් ඕවා කොහේ නේද දැන් ඔය කට්ටිය ඇත්තෙත් නැහැ කියලා. ඊගොල්ලෝ මැරෙන මැරෙන කෙනාගේ වැඩි හරියක් අපාගත වෙනවා. වැඩි හරියක් 90%කට එහාට 99ක් කිව්වොත් වැරදි නෑ. එක්ක තිරිසන් යෝනි එහෙම නැත්නම් ප්‍රේතනිකායේ තමයි විදිහට වැඩි හරියක් තියෙනවා කියලා ඔබ දෙන්නේ. ඉතුරු තේජය කියලා ඔබ දෙනවා අවිද්‍යමාන නරකාදරේ. හැබැයි අපි හිතාගෙන ඉන්නේ ඒකනේ අපේ අම්මයි තාත්තයි වැදගත් තමයි අනේ අපි දිව්‍ය ලෝකේ ගියා අපේ තාත්තා මෙච්චර දේවල් කරා මෙච්චර දේවල් කරා කියලා. ලිස්ට් එකක් දීලා දෙන්න කිව්වොත් එන්න තාත්තා කරපු දේවල් ඒකනේ ඒක පුස්තක වලින් ලියන්න පුළුවන් ඉන්න ලිස්ට් එක. තාත්තා මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා කියලා. හැබැයි තාත්තා කරපු කවුරුහතරාව ලියන්න කිව්වොත් එන්නේ මාදල දිගහැරලා දෙන්නේ නෝනේ ලියන්න. ඒ තරමට පව් කරලා ඉතින් අද උදේ ඉඳලා මේ මෙතනට එනකම් කොච්චර පව් කළාද කියලා ඔබ දන්නවද? අද ඔබ උදේ වාහනේ නැගි වෙලේ ඉඳලා කී දෙනෙකුට බැන්නද කියලා ඔබ දන්නවද මේ වාහනේ යන ගමනේ? එක්කෙනෙක් බෝඩ් එකක් තමන්ට ගැහුවා කියලා කොච්චර දේශභාගයකට වැටුණාද කියලා ඔබ දන්නවා. ඊගොල්ලෝ දේශය කියලා කියන්නේ මහා ගිනි කියන දන උපදෙස් දෙන දන. ඔබට දේශය ඇති වෙච්ච වෙලාවේදී බලන්න තිබුණේ පපුවේ ගිනි ජාලා නැగి නැగి එන හැටි. යම් අවස්ථාවක ඔබට තිබුණා නම් මේ ඉර්ධියක්. මොකක් හරි පුණ්‍ය ඉර්ධියක් අර දීපන වාහනයක් අල්ලලා පොලේ ගහන. ඔබ අද එනකොට කී දෙනෙක් පොලේ ගහලා යන්නේ කියලා හිතලා බලන්න. ඒ තරම් මහ ගින්නක් ඔබේ හිතේ ජනිත වෙනකොට ජීවිතේ ඒ ගින්න කියන එක හැම මොහොතෙම හොඳට මතක තියාගන්න ජීවිතේ අපිට සම්පස්සයක් කියන එක ගොඩ නැගෙනකොට හිතටයි ගතටයි වටටයි මහා ශක්තියක් නිකුත් වෙනවා. ඔය හිතට නිකුත් වෙන ශක්තිය තමයි ජීවිතේ බව සකස් වෙන්නේ. කාර්ම භවයෙන් කියන දැන සකස් වෙන්නේ නැහැ. ගතට නිකුත් වෙන එකෙන් තමයි ජීවිතේ මේ ඇඟේ තියෙන රාග දේශ මොහයන්ට අනුරූපව හැදෙන වාපිත් දෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. වටට විරුද්ධ වෙන එකෙන් තමයි තියෙන්නේ සබාධම කියන එක හැදෙන්නේ. ඔබ සබාධම සබාධම කියලා කියනවා සබාධම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. සබාධම කියලා කියන්නේ ජීවිතේ ස්ව භාවය. ස්ව කියන්නේ තමන්. තමන්ගේ භාවයේ දැරීම තමයි සබාධම කියලා කියන්නේ. නිකම් මේ සබාධම කියන්නේ උඩින් වැටෙන එකක් නෙමෙයි. ස්ව භාවයේ දරන විදිහ. එහෙනම් ඔබගේ ලෝකෙට විමුක් කරන ශක්තිය තමයි ජීවිතේ ඔබ වටා කරගෙන තියෙන්නේ. ඒකෙන් තමයි සබාධම කියන්නේ නිර්මාණය වෙන්නේ. ප්‍රයක ඉමහාමාර්ග ධර්ම දේශනාවකින් මට ওই ටික කියන්න බැහැ. ටීවී කියනවා කිව්වද මේව අහන්න. ඒ වැහුවට පස්සේ ඔබට තේරෙන්නේ සබාධම ගතගල කියන එක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. ගොඩක් පිළි සිතාගෙන ගතගල කියන එක ඉබේ නිර්මාණය වෙනවා. ගහක් ගලක් මේ ලෝකෙට ඉබේ නිර්මාණය වෙන්නේ නැහැ. ඉබේ නිර්මාණය වෙනවා ආකාශික වාදයේ දේශනා කරපු කෙනෙක් පාඩමක් වෙනවා සතන්ට යනවා. කිසිම දෙයක් මේ ලෝකෙට ඉබේ නිර්මාණය වෙලා නැහැ. මම ඔබට දෙන්නම් මම කියපොතේ. ඔබට වෙන්නේ යන දේ මම දෙන්නම්. ඒකයි මම කියන සමහරවිට මම කියන දේ යනාතුරුතුමා ඇවිල්ලා මේ සම්බන්ධ දේශනාව ප්‍රවේශ කරලා මට කියන්න තියෙන එක තමයි මම කියන්නේ. මම ඔබට හැමදෙස්සම කියන්නේ මේ දම්කුඩ කිහිපෙම පුළුවන් මේ ශරීරයේ පවත්වාගෙන යන්න රජගෙදරපත් අවශ්‍ය නැහැ. ඒක යථාර්ථයේම දැනගන්න තියෙන්නේ. අන්තිමට නැත්තම් මේක ඔකට මහ විනාශයක්. ඔබ මහ විනාශයකට උරුම කරන කියපු කෙනා. ඔබ දැන් අලුත් වෙන ජීවිතේ ඔබට යන්න තියෙන දේ හොයාගන්න බැරි වෙනවා. ඒවල අපි ඉන්නේ හැරි විචාර වෙන්නේ නේද? මට මෙච්චර තියෙනවා මට මෙච්චර තියෙනවා මට මෙච්චර තියෙනවා පුත්තාමත්ති ධනම්මත්ති ඉතිපාදෝ විහච්ඡති පුත්‍ර මදේ මැදලා ඉන්නවා පුත්‍ර මදේ ඉන්නේ මට මෙච්චර පුතාලා ඉන්නවා මට මෙච්චර හේතුකේ ඉන්නවා මගියත් මෙච්චරක් අක්කී වැඩ කරනවා මෙන්න මෙන්න මෙන්න න්යාය තමයි මගේ පිරිස ආදි වශයෙන් මහා පිරිස් ඵලයෙන් මැදලා ඉන්නවා කියලා නැත්නම් මට මෙච්චර මිනිස්සු ඉන්නවා මගේ වටේ කියලා ධනමත්ති මට යානවාහන මෙච්චර තියෙනවා මට මෙන්න මෙච්චර දේවල් තියෙනවා මේ දේවල් ටික ඔක්කොම මගේ අරගෙන තියෙන දේවල්වත් මගේ මේ තියෙන රබරවත් මගේ ආදි වශයෙන් නිමිති ධන වලින්වත් වෙලා ඉන්නවා ඉතින් පුත්තාමත්ති ධනමත්ති ඉතිපාලෝ විහංජති මේ බාලය හැවත් මේ සාධර්මයේ ජවනේ නොකරපු පුද්ගලයා අසුතවා බුදුජානෝ කියන පුතක් යන මාත්‍යමින් මේ බාල පුද්ගලයා දිනවල හැමතිස්සෙම අරදීහා බලකට සතු කියනවා හිතනවා අනේ මට මෙච්චරක් තියෙනවා අරකට ඉච්චර නැහැ නේ මට මේ තියෙන්නේ මේ බල මම මගේ කුටේ ලොකෝ ඔහොම ගොඩනගා ගොඩනගා ජීවත් වෙන ධර්මයේදී ඉන්නවා. අත්තාහි අත්තනෝ නැති. පුතෝ පුතෝ පුතෝ නැත. මරණය වෙන වෙලාවේ ජීවිතේ තමන්ට තමන්ගේවත් පිළිකක් නැති වෙලාවට පුතෝ පුතෝ පුතෝ නැත. මොන ධර්මයක්ද මොන මොන පිළිසක් දෙන්නේ? තථාගතයන් වහන්සේ දේශනා කරන ජීවිතේ මේ අය කැඩලා ගියාට පස්සේ මුලකට අහුවෙච්ච පරණලාපතක් වගේ. උදවලවට අහුවෙච්ච පරණලාපතක් කියලා කියන්නේ කිව්වම කොලේක කොලේ දිර්ලා දිර්ලා ගිහිල්ලා යන්න විදිහ විතරක් හිතුවේ අවස්ථාවක්. උඩුවල වෙනව අහුනට පස්සේ උඩින් මෙයාට තමයි මෙයාට යනවා මෙයාට තමයි මෙයාට යනවා. කර්ම ප්‍රවාහයට අහු වෙනවා මේ කර්ම ප්‍රවාහයට අහු වෙවි අහු වෙවි එකත්‍රි දුවනවා මෙතන යනවා එතන යනවා මෙතන යනවා මහා විනාශයට උරුමයක් කරගන්නේ. තථාගත ධර්ම හරියට අවබෝධ කරගත්තේ නැති පිරිස තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වුණේ ඇයි කියලා දන්නේ නැති පිරිසට තිබුණේ මහා විනාශයක් සිද්ධ වෙන්නේ. ඔන්නේ පණිවිඩය ලෝකෙට දෙන්න තමයි මම ධර්ම දේශනා කරන්නේ. ඒකයි මම මගේ කාලේ මට ගොඩාක් වටිනවා. මොකද මම තව එක මොහොතක් ජීවත් වෙන්න කියන එක මම දන්නේ නැහැ. ඒක නිසා වහවහ මට ඕනේ ජීවිතේ සම්පූර්ණේ කරගන්න. මම ඔබට කියන්නේ මම තථාගතයන් වහන්සේට වෙච්ච ණයක් තියෙනවා බිමුදින මේසා බෝධතර සංසාරේ නිදහස් වෙන මාර්ගය වටහා ගන්න මට උත්සාහය. ඒක නිසා මම ඔබට දහම් දෙන්නම්. පුළුවන් නම් මේක අවබෝධ කරගන්න උත්සාහ කරා. මම පෙන්නන්නම් ඔබට වෙන්නේ නැති. තථාගතයන් වහන්සේ නියමිතට පස්තිකක් කරන දේශනා කරද්දී ඔබ හොඳටම දන්නවා. හැබැයි ඔය කුකින් පල්ලෙන් ගත්තා. හැබැයි බුද්ධ වචනේ කියන්නේ කුකින් පල්ලෙන් ගත්ත හැම කෙනාම ඔදින්ද මහ විනාශයකටපත් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනුමාන වශයෙන් කියන්නේ. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දේශනා කරන්නේ. දැකලා දේශනා කරන්නේ. ඕක මෙහෙම වෙයිද ධර්මය කියලා නෙමෙයි උන්වහන්සේ කියන්නේ වෙන දෙයක් කියන්නේ මේක වෙනවා ඒකාන්තයෙන්. මේ නියමිතට ගත්ත පස්සේ උන්වහන්සේ කියන්නේ නියමිතේ ප්‍රමාණයට විතරයි සුගතිගාමී. මහ පොළේ තියෙන වැලි කඩ ගන්න දුක ටිකාන් කියනවා නිින්දා කියලා හිතනකොට. දැන් ડોක්ටර් කෙනෙක් කෝල් කරලා ඔබට කිව්වොත් එහෙම කිව්වොත් ඔබට ගිහින් කාමක් කියලා. දැන් නිින්දා කියලා හිතනකොට. එහෙනම් ඊට වඩා ඉහාගිය එකක් මේ තථාගතයන් වහන්සේ මේ දේශනා කළා. මෙච්චර දුක ටිකාන් කියන්නේ මහ පොළේ තියෙන වැලි කඩ ගන්න දුක ටිකාන් කියනවා. ඉතින් මේ සක්වලද ලෝක 31ක් තියෙනවා. මේ ලෝක 31 ලෝක හතරයි කියන දුක ටිකාන් කියන්නේ. ඉතින් හිතලා බලන්න. ඒ ලෝක හතරට යන පොළවේ තියෙන වැඩි ගැට ගන්න දිවිද. පොඩි දෙයක් දෙ කියන්නේ. දැන් ඔබට හිතන්න පුළුවන් මා මන්නම් ඉතින් පින් කරනවා මා පොළට විරුද්ධ කරනවා. ඒක නිසා මන්නම් ඉන්නේ නියපොත්තු වෙන්නේ කියලා. මම ඔබට පෙන්නන්නම් මේ ලෝක නියපොත්තුද නැද්ද කියලා ඉන්නේ. මේ නියපොත්තු වල තියෙන පාපිකේ ලෝක 27ක් නියෝජනය වෙනවා. දැන් මොකද කරනවද ඔබට ඒක ඉන්නවද? ඔය ලෝක විදිහ අපේ ලෝක විස්සක්ම ඔබට යන්න පුළුවන් නැහැ නෙමෙයි. ඒවා බ්‍රහ්ම ලෝක. ඒ කියන්නේ ධානලාභී උතුමන්ට යන්න පුළුවන් නැහැ. මෙතන මේ කවුරු ධානලාභී කියන්නේ? ඒවද ඔබ ඉතිරිලා කියන තව ලෝක හතයි කියන්නේ. දැන් ඔබට හොඳට විස්සක් ලෝකයේ ලෝක හතේ ඒ කියන්නේ මේ නියපොත් වල තියෙන පස් එක 27කට බෙදලා 20ක් අයින් කළාට පස්සේ ඉතුරු වෙන්නේ ඔබ ඉන්නවා කියලා විශ්වාසද? එහෙනම් පිටුදේ ඔබට දුක නැතුව ඔබ බලන්න ඔබට සල්ලි කීයක් හරි හම්බ කරගන්න පුළුවන් දවස් ඉඳලා නිකුත් යෝග අනුන්ට කර කර හිටියන්නේ. මේ ඔබට තේරුම් ගන්න ඕනේ. ඇයි මේ මල කුණු කෙරේට වෙන්න හදන්නේ නැත්නම් කියලා. කෙලින්ම කුණු කෙරේට වෙන්න අසුචි ගන්න කෙරේට වෙලා මුටි නිදර ගිහලා වැඩි කිවල් උත්තර බලන්න. ඔබට යම් කිසි ධ්‍යාන ශක්තිය තියෙන කාලෙක. අර කුරියු කොච්චර අසුචි කතා ඉන්නවද කියලා. හැබැයි අපි හිතන්නේ කියපෝ කුසිත දින ගමනේ දිව්‍ය කුමාරයෝ වෙලා ඉතින් ලැබෙන්නේ. ඕක තමයි යථාර්ථය. මේ ළඟදී වෙච්ච සිදුවීමක් මම කියන්නම්. එක මහත්මයෙක් ධර්ම බඩය අමාරුවක් ඇතුණා. මේකට ප්‍රතිකාර කළා කියලා හුදු වෙලා නැහැ. අන්තිමට ධ්‍යානගාමීගේ හොඳ සමාධි මට්ටමක් තියෙන උත්තරීකාවට ගිහිල්ලා ඒ වික්ෂුන් මහත්මයෙන් අහවල ස්වාමීන් වහන්සේ මට මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා මම මේකට හේතුව මොකක්ද? මොහොතේ කර්ම විපාකයක් තියෙනවා. අන්න ඒ වෙලාවේ මේ උත්තරය සමාධියට යොමු කරලා බැලුවා කියන්නේ මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. අන්න ඒ වෙලාවේ මේ උත්තරය දකින්නවලු මේ කාන්තාව රාත්‍රියේ බක්කාලා නිදාගත්තට පස්සේ මේ කාන්තාවගේ ඥාතිවරියා මේ හොඳට ගජරාමයට ලක්ෂණ කැඳලා ඔබීසි කිය ගෑනුම් මේ මැරිලා මල ගැලේනියක් වෙලා අර කාන්තාවගේ කට ඇතුලේ බොක්කට දිව දාලා වමනිටි ගැටල ගන්නවලු රාත්‍රියේ. බුදුහමරන් කාලේ වෙච්ච එකක් නෙවෙයි මේ අවුරුදු දෙකක් ඇතුළත වෙච්ච කතාවක් මේ කියන්නේ. අන්තිමට ඒකට කරන්න ඕන කන්න කළාට පස්සේ ජීවිතේ හරියට වෙලා ඉන්න කාන්තාව. දැන් ඔබ මොකක්ද ජීවිතේ කරන්නේ? ඔබ හිතනවද ඔබ ඔතනින් නිදි දැනෙන්නේ කියලා? බොහෝ උදාහරණ ලස්සන ඇල පැනගෙන කියන කෙනෙක් තමයි කියන්නේ. අර අන්තිමට අසුචි කරනවා. වමනේ කරනවා. පිළිදේ කෝච්චිය ගියාට පස්සේ අපතල වැඩන්නේ ආසිය ගියාට පස්සේ ඉස්තාලේ වැඩන්නේ මේ වෙලාවේ මේක කරගන්න. පැයයිද තියෙන එකම ආවෙද තියෙන ඉතින් ඒ වෙලාවේ ඔබ හොඳ ප්‍රයෝජන කරන ඔබ අභිඥානයක් ඇති කරගන්න. ඔබ දකින්න සුන්දර ලෝකේ නෙමෙයි මේ ලෝකේ. මේ ලෝක සත්‍ය ඔබ සාමලියව මුලා කරලා තියෙන. අපි මුලා කරලා තියෙන කාලේ. ඒකනේ අපි පින්ගලන්ත වෙලා අවුරුදු 8ක් 10ක් ජීවත් වුනේ. මුලා කරලා තිබුණා. මේක සාරයි මේක සාරයි මේක සාරයි මේක සාරයි කියලා මුලා කරලා තිබුණා. ඉතින් ඔය ඔක්කොම දුක් විඳලා කමන්නේ මෙච්චරද? මේ වගේ පස්සේ ඔක්කොම ඉවර නම් ඔය මොන දුක විඳක් තමයි. නැත්නම් මේකදී ඔබ කලේ මොකද්ද? ඔබට යම් දෙයක් හමු කරගන්න පුළුවන්කම ලැබිච්ච දවස් ඉඳලා ඔබ දරුවන්ට කළා, ස්වාමි පුරුෂයන්ට විද්‍යාවන්ට කළා, වටේ පිටේ ඉන්නට කළා, අපේ තාත්තට කළා. දැන් ඔබට කරගන්න. දැන් ඔබ කොහෙන්ද යන්නේ? ඔබ දැනව නැත්නම් පිටුතුනි එක ලෝමයක්වත් ඇගේ නැතුව කුණු වෙලා පණුව හැරෙන්න බලන්න. ඔබ හිතනවා ඔය බල්ලා දෙවියන් වහන්සේ නේද? ඔබ හිතනවා ඔය බල්ලා උඩින් කරා පාසුනා. ඔය බල්ලා නැතල ඔබ කියනවා මේක සම්පූර්ණ අර්ථයෙන් අපරාධය කියලා. ලෝක සත්‍ය හැම දිනකම පිටුතුනි අපරාධය දකින්න පුළුවන්. හැබැයි ප්‍රඥාවන්තයා තමයි පිටුතුනි පෙර අර්ථය දකින්නේ. ඔය අපරාධ කියන්නේ අපර අර්ථයක. පෙර අර්ථෙත් පොඩ්ඩක් බලන්න. පෙර අර්ථෙ දකින්න ඔබට මේ ඔබ පරාද වෙච්ච බව. මොකද රාග දේශ මොහයට පරාද වෙච්ච බව. මොකද්ද පෙර අර්ථය? අර කුරු හැලෙන. කන්න බින්දු මාත්‍රයක් නැති පණුව හැලෙන යන බලලා. ඒකකින් එක අර්ථයෙන්ම ඉස්සෙල්ලා අර්ථේ මනුස්සේ. අද බලු වෙලා ඉන්නවා. නිකම් බලු වෙන්නේ නැහැ. මානෙල මක්කදෝ අදිමානෙල කුක්කුලෝ මානෙම වඳුරෙක් වෙනවා අදිමානෙම බල්ලෙක් වෙනවා එහෙනම් මේ අදිමානෙට පත් වෙච්ච කෙනෙක් එහෙනම් ඔබ බලන්න දෙවිද ඔබ තිරසක් ඉස්සලා අදිමානෙට පත් වෙනවද කියලා පටිච්චසමුප්පාද දහම් න්‍යායකට ඔබ කොට එකක් අහලා කියන්නේ මේ වගේ ඉන්න ගන්න වෙයි කියලා ඕක තමයි ඇත්ත හැබැයි මේක ඇත්තට කැමති නැති පුළුවන් නැත්නම් මේ මේ අත්දැකීම ගන්න වෙන්නේ මරණයට පස්සේ මම කොහෙද උපදින්නේ කියන්නේ හැබැයි තථාගතයන් වහන්සේ තමන් ගුරුවරයා කියලා පටිච්චසමුප්පාද ඉදිරිපත් කළේ ඒකයි. මෙන්න මේ තුලින් තමයි යනතන මනාවට බලා ගන්න කියන්නේ. එහෙනම් යම් කිසි පුද්ගලෙක් අදිමානයට පත් වෙනා නම් කටයුතු කරන්නේ. ඒ අදිමානයට පත් වුණාට පස්සේ කරන්නේ දීපුත්‍රි සත්පුරුෂයන් වහන්සේලා ලෝකෙට දේශනා කරපු සත්පත බැහැර කරනවා. බත බැහැර කරපු නිසා බත ඉවත දුව නිසා බහා දුව මෙවත් බලු වෙලා උපදිනවා. සත්පත ඉවත දැම්මා. හරිය බුදුහාමුදුරු පහළලා නැති කියලා අපි කොහොමද දන්නේ? ඕවා හිතන කරන්නේ නැහැ. හොඳට කාලයට ඒක තමයි. බුදුහාමුදුරු එහෙම කිව්වා කියලා අපිට පුළුවන් මේකත් හොඳයි ඉන්න. බුදුහාමුදුරු එහෙම කිව්වා කියලා අපිට පුළුවන් හොඳට අඳින්න නැතුව ඉන්න. අපිට පුළුවන් වාහන ගන්න නැතුව ඉන්න. උන්ලෝක අදලා දාපන්. ඊළඟ පාරකට ඉඳපන් කියන අය නැද්ද? අන්න නිගමනේ සම්පන්න බැහැර කළා. බැහැර කළා තමන්ගේ ලබු දුන්නා. එයා සම්පත බැහැර කළ ප්‍රමදේවත දින්වන පදයට බහාලෝ කියන ක්‍රියාකාරීත්වය බලු වෙලා එකතු වෙනවා. ඔන්න බලන්න පටිච්ච සමුප්පාද ධර්මයයි. එහෙනම් මේ උඩින් වැටුණා නෙමෙයි. දැන් මෙතන යන ලෝකෙක දැන් ඇඟේ එක මයිල් ගහක්වත් නැහැ. පුරු වෙලා පඳු හැලෙනවා. ඇයි? පුළුවන් තරම් විපදලි තමන්ගේ කාම ආසාව සංසිඳුවා ගැනීම උදෙසා කාමයේ වර්ධව හැදෙනවා. මේ ස්පර්ශ කාමයේ මේ හංකලේ මොහිකට කියන ආස්වාදන කරන්න පටන් ගන්නවා. අර ඉන්න කාලේ දැන් මොකද වෙන්නේ? දැන් ආස්වාද ලැබලා ඉන්නේ කියන්නේ දැන් අන්තිමට මොකද වෙන්නේ? දැන් මේක වයින් ගහපත් දැන් පණු ගහලා කොහෙද ඊට පස්සේ මිනිස්සු මිනිස්සුන්ගේ පලාප වෙලා කටයුතු කළා. ධර්ම දාන කර මිනිස්සුන්ට වාස් ප්‍රහාර ගැහුවා. මිනිස්සුන්ට නැගී සිටින්න බැරි කළා. ඉහළ දැනගෙන යන්දහල එක පල්ලෙහාට යනවා දැම්මා. දැන් මොකද කරන්නේ මිනිස්සු ඒකාත්මාන රූපේ දැන් මිනිස්සෙක් අර බලව දැකගම වැරදි කරන්න බලනවා. ගහන ගහන ගල කියලා කපුල වලට වැදිලා තිබුණේ හැමතිස්සම කපුල් එකේ ඉන්නේ යන්නේ. ඊට පස්සේ අම්මා තාත්තා සැලකුවේ එක බින්දු මාත්‍රයක් වැඩි කියන සැලකුවේ නැහැ. අම්මට ඉන්න දෙන්න කෑවා. මට දෙන්නේ ඉඳන් දියතුනේ මල්ලිද ඉඳන් දියතුනේ මල්ලිගේ බින්ද දෙකක්. ඔයා දිවසේ අම්මා තාත්තා නොවි විදිහට සැලකුවේ නැති නිසා දැන් කන්න එක බින්දු මාත්‍රයක් නැහැ. කරන කවුද පම් මිහිරිය මීපේ. මෙදින කන්න දැන් මේ බලන්න තේරෙනවා. ඔබ දැකලා තියෙනවා නේද මේ වගේ බලන්න. ඔබ පොඩ්ඩක් හිතලා බලන්න ඉතින් ඔබ ඔතනින් මිදිලා ඉන්නේ කියලා. ඔබ ඔතනින් මිදිලා නැත්නම් ඔබ කොහොමද කියන්නේ සතුටු වෙන්නේ? ඔබ කොහොමද පාටි එකකින් ඩාන්ස් කරන්නේ? ඒ මොහොතේ ඔබ මලොත්නීම කිරිනෙක් වෙනවද? ඒ මොහොතේ ඔබ මලොත්නීම අසුචි කරන මල කෙරෙන්නේ වෙනවද? ඔබ කොහොමද කියන්නේ සතුට වෙන්නේ? මේ ඔබට හිතලා බලන්න. මෙතන නිකුණ අර්ථකථන ගායම ඔබට හදා ගන්න නෑ මේ සම්බන්ධ. අපි ගාන මල්ලෙක් ආවට පස්සේ මම හිතන්නේ මේක මේක නෑ. මට ඌව කලින් හම්බුනා නම් මේක නේද තිබුණා. නැගටිව් කියන එකක් අහලා බලන්න. වෙන මොනවද කරන්නේ? ඉතින් බලවත් කරක් කියන එක ලේසියෙන් ඉවර වෙන එකක් නෙමෙයි. ඔබ නොදන්නවා උනාට දිනුතුනි අපිට තියෙන ශරීර හතරක්. ශරීර හතරක් තියෙන නිසා ඔබට තේින්නේ එකයි. කර්මජ චිත්තජ විදුජ ආහාරද කියලා ශරීර හතරක් අපිට තියෙනවා. තේින්න තියෙන ආහාර දෙකයි විතරයි. ඕකේ මුලින්ම හටගන්නේ බින්දුවේ ಜಾතිය කියන වෙලාවේදී හටගන්නේ. ಜಾතිය කියන්නේ මෞඛික ඉදිරි දෙයක නෙමෙයි. මේ පිළිවෙල දීර්ඝ විතරේ දීතිවල තියෙනවා බින්දුවේ යථාකාරී වල නැදී. ඒව අහල බලන්න. ಜಾතිය කියන්නේ මෞඛික ඉදිරි දෙයක නෙමෙයි. ಜಾතිය කියන්නේ අමාරු පදවල ඉඳලා එකක් නෙමෙයි. ජාතිය කියලා කියන්නේ බින්දුවේ කර්මජ ශරීරයේ උපත සිද්ධ වෙන වෙලාව. එනේ චුතරෙක් ගම ප්‍රතිසන්දි වෙනවා කියලා කියන්නේ කර්මජ ශරීරයේ උපත සිද්ධ වෙනවා. ආරියුත්යන් වහන්සේ දේශනා කරන්නේ කතමං චාවසෝ ජාති යා තේසං තේසං සත්තානං සම්මුතං සත්තනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අවිනිබ්බති කන්දානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ අයමුත්තතාවසෝ ජාති දැන් මේ ජාතිය කියන එක මහා දීර්ඝ විදිහට පනවලා තියෙනවා කියන එක කතාවට යනවා ඔය එක ධර්ම පාඩයක්වත් ඇහිලා පිළිසක හිතන දේවල් තමයි ආ මෞපුණේ කියනවා අපි නම් දැන් ජාතිය හම්බුනා නෑ ඒක කියන්නේ ಜಾති. එහෙනම් අර කියපු කර්මජ ශරීරයේ උපත තමයි ಜಾති කියලා කියන්නේ. බාල්‍යක වෙන කෙනෙක් ඉතින් මේ කර්මජ ශරීරයට ආයතන තියෙන අවුරුදු ලක්ෂයක් විතර. දැන් විතර බලන්න කර්මජ ශරීරයට අවුරුදු ලක්ෂයක ආයතන තියෙනකොට අපි නම් බාල්‍ය ජීවත් වෙනවා කියලා සාමාන්‍යයෙන් අවුරුදු 20ක් පළවෙනි අවුරුද්දේ ජීවත් වෙලා මරණ බලන්න මොකද වෙන්නේ? මනුස්සයෙක් වෙනවා. නැති ඔය කර්ම නිසා මේ ආයෙත් තියෙනවා තමයි. නැති වෙලා ආයෙ බලන්නේ තමයි. ආයෙ ලැබිලා ආයෙ මොකද වෙන්නේ? ආයෙ බලන්නේ තමයි. එහෙනම් 5000 වතාවක් බලන්නේ කියලා ඔබ දින්න ඕනේ නැද්ද? මහා අපරාධයක් නෙවෙයි තියෙන්නේ ජීවිතවල කරන්නේ. ඇයි ඔබට සතර පෙර නිමිති තියෙන්නේ නැත්තේ? ඇයි පෙර නිමිති ඉන්නේ කියලා ඔබ ඉන්නේ නැත්තේ? ඇයි ඔබට අර මූල කොටුල් පොතක් වගේ යන ආච්චි මුල වැඩි වැඩිලා වැඩි වැඩි වැඩි වෙලා අමාරුවෙන් පොඩ්ඩක් පුදු කරගෙන හැරෙවි කියන ගහන ආර්ථිකය තුලින් තමම රැක ගන්න බැරි. මටත් මේ ටික නේද මේ උරු කියන්නේ යන්නේ මම මේ උදාහරණ ගන්න දෙන්න කියන්නේ. හයේ ශක්තිය තියෙනකම් මම හරිය මහා පදේ මත් වෙලා ඉන්නවා. කරුණේ කරුණ වගේ මත් වෙලා. රෝධ දෙකින් යන වයිස්පිලේ ඉස්සරහ රෝධේ උඩට යන කරුණ වගේ මත් වෙලා මම සරණේ බලන්න මොකද කරගෙන මේ මට. බොහොම තරම මතේ තියෙන්නේ. නිරෝගී කම නිසා ලෙඩු දිහා බල සම්පූර්ණ ඔබලට නේද මට දෙන්නේ නැහැ බලන්න මම. ಎಲ್ಲರಿಗೂ ಮೇ ಕೈಯಿಂದ ಲೆಕ್ಕದಿಕೋ ಆಹಾರವೆಲ್ಲೋ ಓಬಿಯ ಧಾನೆ ಗಿರಿದಾ ಸಮಯನೇ ಪ್ರಶ್ನೆ ತೀ. ಕಥಾಗತ ಯಾನಂದೇ ಮೇ ಕೈಕ ಹದಲೆ ಲೆಕ್ಕ ಜಾತಿ ದಿಕಾ ಕೀಳತಿ. ಲೆಕ್ಕ ಜಾತಿ ಮೇ ಗೆನೆ ನೆನೆ ಲೆಕ್ಕ ಜಾತಿ. ಸಾಪರೋಗೋ, ಸೋಂದರೋಗೋ, ಗಾಣರೋಗೋ, ಜಿನ್ವಾರೋಗೋ, ಕಾಯರೋಗೋ, ಬೀದರೋಗೋ, ಕಾಣ್ಣರೋಗೋ, ಉಪರೋಗೋ, ಕಾಪೋ, ಸಾಪೋ, ವಿನಾತೋ, ನವೋಜರೋ, ಕುಂತಿರೋಗೋ. මුච්ඡාපක්ඛන්දිකා භූලා භූතිකා පුත්තං ගන්නෝ කිලාතෝ සෝතෝ අපමානෝ දත්තු කන්තු කච්චු රණදා විදක්ඛිකා ලෝහිත කිත්තං මදුමේමෝ අන්තා විලකා බලන්දලා වාද සමුත්තාන ආපාදා දෙම සමුත්තාන ආපාදා තව කියන කොට ඔය ඒක කියන පවා කියලා තියෙනවා නම් බැරි දෙන පය පරිහරණය ගැන ලෙඩ තියෙනවා තව කොච්චර තියෙනවා ඔය ඔක්කොම ලෙඩ જાති චක්කු රෝගෝ ඇස පිළිබඳ විශේෂඥ කියනවා චක්කු රෝග කොච්චර කියන්නේ ඉතින් එහෙම කයක් නේද ඔය තරහට කියන්නේ. ඒ කොහොමද මේක දෙන නිරෝගී නම් ඔය උදා ගන්න යන්නේ. මම නිරෝගී කියලා. දැන් කාටද කියන්න පුළුවන් මෙතන ඉන්න මට ජීවිතාවක් නැහැ කියලා. කවුරු කියන්නේ මම ජීවිතාවක් නැහැ කියලා. කියන්නේ මට ජීවිතාවක් තියෙනවා මම දන්නේ නැහැ. ජීවිතාවක් තියෙනවා දැනගන්න කාටද පරිච්ඡේදෙ කියනවා. ඒක තමයි තියෙන්නේ බලන්නේ. ජීවිතාවයි කියන එක ඔබට කී කියන්නේ කියන්නේ නැහැ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ මේ නෙගටිව් තින්කින් මේ තනි කරලා. ඇත්ත කතා කරන එක නෙගටිව් තින්කින්. ඇත්ත කතා කරන මෙතන නිත්‍යලායන තින්කුනේ නෙගටිව් තින්කින් නෙමෙයි. නැත්නම් ඔබට මේ නෙගටිව් තින්කින් වල තියෙන ප්‍රබලම හොදාකාරී දේ ඔබේ වරණයෙන් පස්සේ. මේ මහා අපරාධයක් නෙවෙයි මිනිස්සු මේ මනුස්ස ජීවිතේ වර්ධකම තේරුම් ගන්නකොට මේ මනුස්ස ජීවිතේ. මනුස්ස හැම තිස්සෙම හිතන්නේ මට මනුස්ස ජීවිතයක් හමුනා හොඳට කාලයකට ඉන්නේ කියලා. ඒ අපරාධ කරගන්න එපා. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට මේ තියුනේ. අපිවත් මේකෙන් අල්ලෝ ගන්න. ඔබ දන්නවා උන්වහන්සේ මනුස්ස ලෝකෙට තියෙන හේතුව මොකක්ද? ගොඩක් පිළි හිතාගෙන නම් මනුස්සය බුද්ධිමත් නිසායි මනුස්ස ලෝකෙට උපදින්නේ කියලා. ඒ කතාව වැරදි පිළිදෙයි. මනුස්සය බුද්ධිමත් නිසා නෙමෙයි මනුස්ස ලෝකෙට උපදින්නේ උදාහරණයක්. නිවන් දකින්න පුළුවන් තරම් ප්‍රඥාව තියෙනවා. පහළම ලෝකේ මනුස්ස ලෝකේ නිසා. තථාගතයන් වහන්සේ මනුස්ස ලෝකේ ඉපදුනේ. තථාගතයන් වහන්සේ ධාතු මා රාජකේ ඉපදුනා නම්. දිව්‍ය ලෝකේ ඉපදුනා නම් ඉපදුනේ. ඔබට මන හඳුනා එක බලන්න බලන්න. කවදද දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ආවේ? කවුරු ගිහිල්ලා ආවද? කාටද ඇහෙනවද දිව්‍ය ලෝක කතා දෙන්නේ? එහෙනම් ඒක බලපදයක් අපිට අහන්න වෙන්නේ නැහැ. එහෙනම් අපේ පිටත පිටුදී තථාගතයන් වහන්සේගේ මස්ලේ කය දරාගෙන මේ ලෝකික ක්‍රිය. උනාදී වස්නේ කය දරාගත්ත නිසා උනාදී දුර වෙන ලෝකයක් මා පෙරෙල තිබුණා. පොන්නේ අමාරු දෙයක් තිබුණා. හේලදත්ත ගල් පෙරලා කපු බලන්න උනා. පිටපතොල. එන ඔච්චර මහා දුක්ඛ සංගය උනාදී ඉන්නේ. මේ මට මේ ධම දෙන්න ඕන නිසා. ඔබට මේ ධම දෙන්න ඕන නිසා. නැත්නම් මොකද්ද මේ කරගෙන තියෙන්නේ? ඉතින් මනාව කතාගෙන යන මහකිරි ධර්මයේ හැදිරෙන්නේ. දැන් කතාවේ දැන් මම මේක ධර්මයේ හැදිරෙනවා කියලා කියන්නේ පිටුනේ හුදේක මල් පහක් පූජා කර කර ඉන්න එකට නෙවෙයි. හැමෝටම හරි ලේසි වැඩක් මේ ඔක. ගියා ගහක්වට මල් ටිකක් අරගෙන ගෙනල්ලා පූජා කරනවා. දැන් හරි ලේසි වැඩක්. පිටෙන් හිතනවා දැන් මම මල් පූජා කළා මම හොඳ කෙනෙක් කියලා. තථාගතයන් වහන්සේ දිනවලට කියලා නෑ පිටුනේ. පින් කරපු කෙනා අනිවාර්යයෙන්ම දීගලෝ කියනවා. අවු කරපු කෙනා අනිවාර්යයෙන්ම අපාගත වෙනවා කියන කොතනද කියලාවත් නැහැ. ආනන්දනේ පාප කර්ම හැර. එයාගේ කවුද දීකෝ කියන්නේ? ඉන් කරපු කෙනා අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝක යනවා කියලා කියන නෑ තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ දේශනා කළ දෙන්නේ පින් හෝ පව් මොනවා කළත් කරපු පිනක් පරිසම් දුන්නොත් අන්නේ පුද්ගලයා දිව්‍ය ලෝකෙට යනවා. කරපු පවක් පරිදම් දුන්නොත් ඒ පුද්ගලයා අපාය යනවා. කෝසල මල්ලිකාව කියලා කියන්නේ කිව්වේ මහා අසත්පුරුෂ දානෙ දීපු ගාන්තාව. අද මේ ලෝකෙට කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මහා අසත්පුරුෂ දානෙ දීපු කෝසල මල්ලිකාව කිව්වේ හත් දවසකට අපාය ගිහිල්ලා තියෙනවා. දැන් ඉතාලන්නේ එහෙනම් මේකදී මේ පව තින කියන එකට වඩා වැඩගත් වෙන දෙයක් තියෙනවා. මේ සතර අපායෙන් නිදහස් වෙන නම් කරන්න තියෙන හොඳම දේ තමයි සෝතාපන්න ඵලයේ පිහිටන එක. මේ මේ දේවල් දිනු මේ මනුස්සකම අතුගාලා දානවා මේ කිරේ. මාර්ග ඵලයේ කියන්නේ අතුගාලා දානවා. ඒව ගැන කිසිත් කතා කරන්නේ නැහැ. ඒව සම්බන්ධව කියන ධර්මයේ කවුරුත් ප්‍රවේණි කරන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ අනේ අපි නෝ බල වැඩි අපි ගිහියෝ. අපි ඔය වන්දිත් කොටක් ඇදගෙන ඉන්නවා නැති. එහෙම තමයි මනුස්සකම වැඩි වෙනවා කියන්නේ. ඒ කියන්නේ ගිහියෝ කියලා කියන්නේ මරණ අපාගත වෙන්න ඕන නේද? ඇයි ඔබට ඔබ ගැන නැත්තුමක් නැත්තේ? වහ වහ මේ ධර්මයේ හැදිරෙන්නේ. සම්පියාගේ වමට්ටෝ ධෛර්යමානයේ මාත්‍කේ සත්කාය දිට්ඨි ප්‍රහාණාය සතෝ කිතු පරිපති. මේ බුද්ධ වචනය. ධම්මෙන් පහර ගන්න කෙනෙක්. ඒ නිදහස් වෙන්න පැක් කරන්නේ යම් තේද? කොණ්ඩෙට ගිනිය විලිච්ච කෙනෙක්. ඒක නිවා ගන්න පැක් කරන්නේ යම් තේද? වහ වහ සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා සදාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ මම එක්කෙනෙක් මට වෙන්න මෙහෙම කරනවා. බෞද්ධයි කියලා කිව්වොත් ඔක්කොම අතුස්සයි. එක්කෙනෙක් මට වෙන්න එහෙම කරනවා. දැන් ඔබගේ කොන් කොන්දේද? කේස් වලට ගිහින් උනාට පස්සේ ළමයා ඉස්කෝලේ දාලා ඇවිල්ලා දෙනවා ගන්න. බස්මුටියේ ලිපෙන් බාරද නිවා ගන්න. ඒ තථාගතයන් වහන්සේ ඒ විදිහට උපමා උපමයන් දීලා තියෙන විදිහට ඒක பயணம் கவனிக்கா ඉතින් ඔබ ඔබ සියලු දෙනා ඒ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නම් ඔබ සියලු දෙනා උන්වහන්සේව අනුකරණය කරනවා නම් ඒකදී උන්වහන්සේ කියපු දේවල් කරන්නේ නැහැ. ඒක ඔය ටික ටික වික්ෂුන් හන්දර විතරද? ඒක තථාගතයන් වහන්සේ මේ සියලු ලෝක සත්‍ය කෙරෙහි මහා අතල මහා කරුණාවෙන් නෙමෙයි මේ කටයුතු කළේ. ඒක පැවිද්දපත් වෙච්ච උත්තරමය අහතින් වැඩිච්චා. ඒ අය දිහි විතර වැඩි දෙන්නයි. අපි දිහි විතර වැඩි දෙන්නයි. එහෙනම් ඔබ තුනක් තියෙනවා කියන දේ දේ. ඔබට මේ වෙලාවේ මේ මේ අදලාගේ පරිණතයේ මොනවද වෙන්නේ කියලා ඔබ හිතා ගන්න. මේ කාය කැඩෙනකන් විතරයි ඔක්කොම දෙන්නේ. මම මේක ගැන හොඳට පරීක්ෂණ කරපු කෙනෙක්. ඔය එක එක જાතිය පිරිස් එක පරීක්ෂණ කරපු කෙනෙක් විතරයි මැරලා ගිහලා දැන් මොනවද වෙන්නේ කියලා. මොනවා දුක් විඳින කෙනෙක්ද කියලා හොයලා බලලා තියෙන්නේ මම හොඳට. ඒක 1000කට 2000කට වඩා කේස් වලින් මම කරලා තියෙනවා. ඔය සම්බන්ධයෙන්. මේක පහන් වැඩක් නෙමෙයි මේ මිනිස්සු කරගන්නේ. ඒක නිසාමයි විමුක්ති මේ අනුකම්පාවේ මේ දහම් දේශනා කරන්නේ. විරුද්ධට මට මතක් කරලා දෙන්න තම මිනිස්සෙක් කියලා ඉදතුනේ. eating drinking drinking and having sex. ඔය හැරි තව එක දෙයක් කියලා මම කරන්නේ. එහෙනම් බල්ලට වඩා වෙනද මොකක්ද? මම එංගලන්තේ දැකපු එක සිද්ධියක් කියන්නම්. එංගලන්තේ ඉන්න දුක නෝනලා. මහා දරුවෝගේ බල්ලෝ බල්ලේ කැටි කරනවා ගෙදර. මේ නෝන කරන්නේ උදේ පාන්දර නැගිටිනවා. නැගිටලා බල්ලට කන්න දෙනවා. කන්න දීලා ඌ හොඳට බීලා ඔක්කොම කරලා ඌ දැන්පත් කියලා දිය නෝන පරපරේ වල ඇදගෙන. දැන් මිච්ච එකක් තමයි ඊට පස්සේ නැත්තම් ඕත් ටිකක් කාලා ඊට පස්සේ දැන් කෝච්චිය දැලිදලි ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඔෆිස් එකට ගිය ගමන් බල්ලව බලා ගන්න මනුස්සයෙක් කෝල් එකක් දෙනවා. හරියටම 10 යන්න ඉර බල්ලට නෑම දාන්න. දැන් ගන්න මනුස්සය ඇවිල්ලා බල්ලට නෑම දාලා ඔක්කොම කරලා ආපහු යනවා. ඊට පස්සේ දෙකට කෝල් එකක් දෙනවා. ළමයට නම සෑන්ඩ්විච් එකක් කරනවා. දැන් නෝන සල්ලි හම්බ කරනවා. ඔබට අර මනුස්සයාට සල්ලි ගෙවන්න ඕනේ. බල්ලගේ ඉන්ෂුරන්ස් එකට ගෙවන්න බල්ලගේ නෑම වලට ගෙවන්න ඕනේ. ඊළඟට අර කවදද දවල්ට ආපු මිනිස්සයා අර බලට ආයි කන්විල නිවිලේ බල්ලව පොට්ටක් ඇවිද්දවලු. එක්සයිස් කරනවා. නාවනවා. පීනල ඔක්කොම කවල මොල තියෙනවා. අර නෝන අවසරයක් වැඩ කළ වැඩ කළ ආපවර කෝච්චිය ඇවිල්ලා. ආයි අර බල්ලත් එක්ක යනවා. ඇවිදින්. ඒ ඇවිදින් යන ගමන් පිටුත් shopping bag ටිකක් අරගෙන යන්නේ පොඩි shopping bag. කොහේරදී බල්ලෙකුට පහරන්න බෑ වගේ. දඩ ගහන පොඩි දෙයක් දැක්කොත්. දැන් මොකද කරන්නේ? අර බල්ල පහරන්නේ. අර නෝනා ඩොකින් බෑග් එක අතලාගෙන අර ටික අරගෙන ඉන්නලා ඩොකින් බෑග් එකට අල්ලලා ඒක ගැට ගහලා ඉන්නලා දාගන්නවා පල්ලෙට. ඒ දාගෙන අර පල්ලව ඇවිද්දෝල ඇවිද්දෝල ඇවිද්දෝල යනවා. ගෙදර ගිහිල්ලා ආයි පල්ලව හොඳට කන් දීලා පල්ලව විදාගන්න ඉන්න යන්නම් හොස් එකක් දාලා නෝන ඇදට යනවා. මට කියන්න සුගතියේ පල්ලද නෝනද කියලා. ඔය ටිකෙන් ඉතින් ඔය පල්ලේ නෝන අතර වෙනස මොකක්ද? බල්ලන් කුංගලි පායගෙන ඔක්කොම ටික අත දහම වෙනවා නෝන හොයාගෙන යනවා ඒ ඒ ටිකම තමයි. ඒ ඔබ හිතවලා වෙනස් මොනවද කරන්නේ? බල්ලන්ද ළමයි හදන්න බැරිද? ඔය බලු කැටා විදිහ පාරක් පාරක් ගන්න. සහකාරී හොයාගන්න බැරිද? ඕනේ තරම් ඉන්නේ. කන්න ටිකක් හොයාගන්න පුළුවන් ඒක උන්ට. ඕනේ ටිකක් හොයාගන්න පුළුවන් නිදාගන්න තරම් හොයාගන්න පුළුවන්. ඒ ඔබ ගියන් කතාවේ තරම් නිදාගන්න. උත් දීපෝ ගහන්න හරලා හරලා නිදාගන්න තමයි උත්සාහ කරන්නේ. එහෙනම් බල්ලට වඩා වෙනද මොකද්ද කියන්නේ? ඔබට මේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ. ඇයි බලු ගතියට වැටෙන්නේ? ටිකද? ඇයි ඔබට තේරෙන්නේ හොඳම දේ මේ පිළිසම්ම ගන්න මේව තමයි අපිටත් කරන්න පුළුවන් කියලා. ඒ පිළිසම්ම හොඳට එක දෙයක් මනුස්සයට කරන්න පුළුවන්. ඒ දේ තමයි මේ දහම් අවබෝධයෙන් නිවන් දකින්න පුළුවන් මනුස්සයා. ඒ හැම හැමදේම පිළිසම්ම කරලා ඉතින් ඔබ බලන්න මේකේ ඔබ ගතියේ කාටද සමාන වෙන්නේ කියලා හැමතිස්සෙම. සාමාන්‍ය මේ වගේ ධර්ම ඔබ මේක හරිය ගන්න නැත්නම් මගේ දොස් කියලා හැදෙන්නේ ඔබට මහා අනුකම්පාවකින් මහා කරුණාවකින් මේ ධර්ම දේශනා කරන්නේ. ආයෙත් කියනවා ඇවිත් බල කියන්නේ නැහැ. මම ගැළවෙන්න ධර්ම කතා කරන්නේ නැත්නම් මගේ කාලය අපරාධෙදී. සමහන් මේක මේ වෙලාවේ ඔබට මේක මේ වෙලාවේ කළ යුත්තක් වෙන්න පුළුවන්. සාම්ප්‍රදායික වුණොත් මේ වෙලාවේ කළ යුත්තක් වෙන්න පුළුවන්. මේක පොයින්ට් කලින් දාන්න. මට එහෙම එකක් නැහැ. මගේ බැලුවත් තියෙන පිළිම මේ කොහොමද මේ බවකට විතර වැඩ කරගන්න. නමුත් මේ වෙලාවම මගේ පැයක් හරි ගන්න. මේ වෙලාවේ ඇත්තට සතිය දැනගන්න. ඔබට මෙන්න තියෙන දේවල් හරියට දැනගන්න. ඔබ හැම මොහොතකම මේ රිපෝට් එක හිතලා බලන්න ඔබට හොඳ බුද්ධියක් තියෙනවා. ඔබ මේ කරන දේවල් වලින් ඔබට මොනවද උනේ කියලා. කරන්නේම තියෙන්නේ අපි කතා කරන්නේ. ඒක තමයි තමයි. මම ඔබට එකින් එක පෙන්නන්න. හැබැයි මේක තමයි ඔබ හිතින් ඉඳන් හිතාගෙන නෙමෙයි මේකත් කියන්නේ. ඔබ ඔබ ඒක ගන්න. මොකද ඔබ දන්නේ දන්නේ නැතුව කරගන්න මහා විනාශ විනාශ තියෙනවා විශාල විනාශ තියෙනවා විරුද්ධ දන්නේ නැතුව කරගන්න හිතාගෙන ඉන්නේ ඒවා පවු නෙමෙයි කියලා අර මම කිව්වේ ඔබ ගෙදරින් ඉඳලා මෙතන දෙනම ඔබේ කීපාරක් කේන්ති කියලා ඔය කේන්ති යන වාරයක් වාරයක් ගන්න තිබුණේ මේ පපුවේ ගිනි ඇවිල්ලා මේ පපුවේ ගිනි ඇවිල්ලා ඇවිල්ලා තිබුණේ ගිනි තියෙන තැන තමයි ඔබ උපාදානය මේ ලෝකේ ගිනි තියෙන විදිහ නෙමෙයි මේ ලෝකේ ගිනි තියෙන ධර්මම තමයි විදිහට අවිද්‍යාව නරකයි මේ ගිනි කියන නරකාදින තමයි තියෙන්නේ මේ උපාදාන හදස් කියන්නේ. අපි දන්නේ නැහැ. අපි හිතන සමහර මිනිස්සු මට එන්න කියනවා මම දැන් බනහලා හරි කියලා ඉන්නේ. මට පොඩ්ඩක් කේන්තියක් එක හැදෙන්නේ. අනික කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ තියෙන දරුවම පාපකාරී කර කර ඇවිල්ලා කියනවා මම දැන් පව් කරන්නේ නැහැ. මට පොඩ්ඩක් කේන්තියක් එක තමයි ප්‍රශ්නේ. ඊට කේන්තිය කියන්නේ පාපයක් නෙවෙයි පාප මූලයක්. දේශය කියලා. මුළු දහවතරේ උපදින්න පුළුවන් තරම් ද්වේෂය කියලා කියන්නේ. මේ හැමතිස්සෙම ද්වේෂයෙන් ඉන්නේ. ඇයි හැමතිස්සෙම ද්වේෂයෙන් ඉන්නේ? මේ ලෝකෙදී නැත්තත් හැටියට තත්ත්වෙන්නේ. හොරකම් කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැති නිසා මිනිහ අනේ රුපියල් 10ක් ඉතුරු කරන් නරකා කියන ඇමරිකන්. රුපියල් 10ක්. පෑනක් රුපියල් 10යි. අනේ මේ පෑන් ගන්නවන්නේ ඔෆිස් එකේ පෑන ගෙදර නම් කියලා දරුවන්ට දෙනවා. පිළිදෙන රුපියල් 10ක් පිට අපාගත වෙන හැටි මුළු ලෝකෙට ණය වෙන හැටි මේ හිතලා බලන්න තමන්ගේ ෆෝන් එක අතේ තියාගෙන කාර්යාලවල ෆෝන් වල ඔෆිස් වල තියෙන ෆෝන් වල නැත්නම් වැඩ කරන කොහෙද තියෙන ෆෝන් වල මෙලෙද කිරිද ජීවත් වෙන්නේ ප්‍රේත කියන නම හැදෙන විදිහ මම ඔබට දෙන්නම් ආයි මම කියන මම ඔබ ඔබම අරමුණු කරගෙන නෙමෙයි ධර්ම දේශනා කරන්නේ හැම කෙනෙකුටම සුවදෙන්න සැලසීම උදෙසා නැත්නම් අපිට රුපියල් 10ක් නිසා පෙරේතෙක් වෙන්නේ. මොන අපරාධයක්ද? කෝටියක් නිසා පෙරේතෙක් වෙනසක් තමයි නෑ. රුපියල් 10කට පෙරේතෙක් වෙන්නේ. ප්‍රේත කියලා කියන්නේ පිටුපිට පරහේ අද. පරහේ අද කියලා කියන්නේ තමන්ට කරන්න පුළුවන්කම දීති අනුන්ට අතපාන දෙන්න. තමන්ට හොඳ කාරණා කරන්න පුළුවන් මේ දේ නම් හැමතිස්සම අනුන්ට අතපානවා අනුන් ලව්වා කරනවා අනුන්ගේ දේ පාවිච්චි කරනවා. තමන්ට කරන්න පුළුවන්කම තියෙනවා. ආන්නේ පිළිස් තමයි ජීවිතේ නිහිත ප්‍රේත කියන කොටස උපදින්නේ. ඒ ප්‍රේත කියන කොට ඉපදුනාට පස්සේ ජීවිතේ ඒ ප්‍රේත කියන කොටසට අනුතුම දේ විතරයි යැපෙන්න පුළුවන් තමන්ට දෙයක් කරගෙන යන්න බෑ. ප්‍රේත ලෝකයේ ජීවිතේ මේ වෙලදා කරන්න බෑ. ප්‍රේත ලෝකයේ මේ කුජි කර්මාන්තේ නෑ. එනම් බලට ආහාරක් හම් වෙන්නේ නෑ. ප්‍රේත වෙච්ච කෙනෙකුට ජීවිතේ වල සෙමනතු ආහාර හැරෙන්නේ. බලමුතු ආහාර හැරෙන්නේ කිසිම ආහාරයක් නෑ කවුරුහරි දුන්නොත් හැරෙන්නේ. මගේ ඥාති විරුද්ධ කියලා කැපකල මුජ දලන්න. කැපකල කිව්වනම් මේක මගේ ඥාතිවරුන්ට ඇවිත්ලා ගන්න කියලා අන්න එතකොට විතරයි ඒ ඇයි ඥාතිකක් කියන්නේ ඒක ගන්න. ඒ ගුරු කරපු ගතිය මොකක්ද? වඩමු සංකාර මොකක්ද? මට කරන්න පුළුවන්කම තියෙන්නේ අනිත් ඒවා නෝ කියලා. පුතා ටීවී එක බලවල ඉඳගම කියන අම්මේ කිරි හදලා ගේන්න මොකද? තමන්ට කියලා ගන්න පුළුවන්කම තියෙන තමන්ගේ අම්මව මෙහෙවනවා ඒක උදේට. ඔබ මහන්සිලා තමයි යන්න කිව්වද? ඒක මහන්සිලා ගියාට පස්සේ අම්මේ ඔය මතේ ගියේ කොහේ හරි අපි වතුර ගතියට මෙහාට. ඇයි ඊලේ කියන්නේ මොකක් හරි කිසිම ප්‍රශ්නයක්. අනේ ඒක බලවලද නිකන් කුරු පෙරේත එක්කනවා නේද? ඒ තමයි අම්මට කරන්නේ. අපි ඔය හිතන්නේ අපි හිතන්නේ මොකද? ආ අම්මනේ අම්මගේ අම්මා. අම්මගේ කරන්නේ නැහැ. ඒව තමයි හිතෙන්නේ. නමුත් මේ හොඳට මතක තියාගන්න ආර්යයන් වහන්සේලා කොහොම දෙමාපියන්ට යම් කිසි වරදක් කරලා තිබුණා නම් අරිහත් වේදිවා අනුපාදයක පරිනිර්වාණය වීමත් ඒව ජීවිතේ නෑ ඊට කලින් ගම නිවන් දෙනවා. මොගලන් මහරහතන් වහන්සේ හොන් කියන්නේ. පරිනිර්වාණ උන්වහන්සේ යතුරු වෙන්නේ නැහැ කියලා. උන්වහන්සේ යතුරු වෙන්නේ නැහැ කියලා. ඇයි හොන් කියන්නේ නම්කම්පාරේ. දෙවෙනි වතාවෙත් උන්වහන්සේ වෙන්නේ. තුන්වෙනි වතාවෙත් බොරු වෙනවා දැකලා උන්වහන්සේ බැලුවා මොකද මේ මෙච්චර පස්සෙන් ඇවිත් කොහොමද කරන්නේ? අතීතයේ නිමිත්ත දෙන්න. මේ අපරාධය කරන්න පෙරාදේ මොකද්ද කියලා උන්වහන්සේ බැලුවා. අන්න එතකොට තමයි උන්වහන්සේට වැටහුනේ. තමන් තමන්ගේ අර අන්ද අම්මා තාත්තා තමන්ගේ බිරිඳගේ කීම අහන. අනේ අම්මේ හොරු ගහනවා කියලා. කැලේකට එකගෙන ගිහිල්ලා පොල්ලකින් ගහලා ගහලා ඇට කෑලිකටම ගහලා බලලා. ඒ කරමු පාප කර්මයේ අවිතිවා නරකාදී läගලා läගලා läගලා läගලා මහතු විතර ශේෂ කර්මයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අර අම්මට ගහපු එක. අම්මලා ඉපා. මාරුවට හරියන්නේ ගියා අවිතියට. අම්මට ගහපු එකට තාත්තට ගහපු එකට ශේෂ කර්මයන් පරිපූර්ණයට තිබුණා. උන්වහන්සේ දැනගත්තා මේක විදිර යන්න බෑ. ඇයි? දෙමාපියන්ට හරි ආර්යයන් වහන්සේලාට යම් කිසි උපවාදයක් කළා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒක නිවන් දකින්න කලින් නිමින්නම වෙනවා. එහෙනම් දැන් බලන්න අපේ දරුවා මම ඉක්මවලා තියෙන්නේ කියලා. බලන්න ඔබගේ දරුවා ඔබ ඉක්මවලා තියෙන්නේ කියලා මහා ලොකුට ආදරේ ආදරේ කියලා කියන්නේ මම මගේ දරුවන්ට පණ වගේ ආදරේ කියලා කියන්නේ මැරුණාම අපාගත වෙන දරුවෙක් විදිහට හදන්නේ. ඇයි අපේ දෙමාපියන්ව තේරෙන්නේ නැත්තේ? ඇයි ඔබ මේ දහම අවබෝධ කරගන්න තියෙන්නේ? ඔබ මේ දහම අවබෝධ කරගන්න නැත්නම් ඔබගේ දරුවෝ මේ පණ පිටින් අපාගත වෙන පිළිස් හැදෙන්නේ ඉතින්. නිර්මල බුද්ධහම කියන්නේ මොන වේදේද? නිර්මල බුද්ධහම කියන්නේ ජීවිතේ මේ තථාගතයන් වහන්සේ උදෙසා පහරක් පත්තු කරන එකට නෙමෙයි. මේක හොඳට ඔබ තේරුම් ගන්න. ත්‍රිපිටකයේ තියෙන සාධර්මයේ හාර හාර අවතර බලන්න කියන්නේ මොනවද තථාගතයන් වහන්සේ දේශනා කළේ? ඔබ ඉගෙන ගන්න පිළිද? මෙතන කවුරුත් නැහැ නම කියවන්නේ කියලා. මෙතන කවුරුත් නැහැ ෆෝන් එකක් කියලා. ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. පිළිද? aadhapi.com පිළිකදොත්.lk යාළුවන්ගෙන් තියෙන ඕනම වෙබ්සයිට් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ පැනගෙන යන ගමන් Facebook කොටන්නේ නැතුව. පුළුවන් නම් කිව්වේ මේවා කියවන්න. ඒ කියවන ප්‍රතිවිද සදාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට දේශනා කරපු මහා කාල ධර්මස්කන්ධය තවදුරු වෙටි. අන්න එතකොට ඔබට ප්‍රශ්නේ අනේ මේක කොහොමද වුනේ මේක මට තේරෙන්නේ නැහැ. අන්න එතකොට නිවැරදි ධර්මය අවබෝධ කරගන්න මේ යටිවරු ඉන්නවා. උන්වහන්සේලා මොනගෙද? ස්වාමීනි මම එහෙම දෙයක් කියුවා. මේක මේ අවිද්‍යාව අවිද්‍යාව කියන මොකක්ද කියලා මට වැටහෙන්නේ නැහැ. අවිද්‍යාව කියන්නේ ස්වාමීනි මම පොඩ්ඩක් තේරුම් ගන්න. අන්න එතකොට උන්වහන්සේ වල තේරුම් ගන්න දේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. මම මෙතන අතුස්සන් කියෝ පිළිකක දැකලා තියෙනවා කියන්නේ මෙතන තියෙන අනුකල අතුස්සන් කියන්නේ හැබැයි ගෙදර වල ගම තියෙන්නේ මොකක්ද? බුදු පරමයි. ඒ බුදු ධර්මයේ අකුරවල අකුරවල බුදු ධර්ම කියන්නේ. බුදු ධර්ම ගන්න නම් මේකේ බුදු ධර්මයෙන් දැනගන්න. බුදු ධර්ම දැනගන්න නම් සාධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තරම්. කාමීන බල නෙමෙයි. තථාගතයන් වහන්සේ නිවන් දකින්න දේශනා කරපු ධර්මයක් තියෙනවා කියන්නේ මහ ප්‍රණීත ධර්මයක් ඒක. ගැලවෙන්න ගැලවෙන්න මහා ශාස්ත්‍රය. අල්ලන්න අල්ලන්න මහා ගිනිසයි ලැබෙන්නේ මේ ජීවිතේ පුදුම ගින්නක ඔබ ඉන්නේ. දැන් ඔබ දෙලෙන්නේ. දැන් මේ ටීවී එක ගියොත් එහෙම ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාසලකට බෝම්බයක් අහලා කියලා. ඔබේ පපුව ගැහෙන්න පටන් ගන්නවා. පාසල මොකද්ද කියලා කියන්නේ නැතුව ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාසලකට බෝම්බයක් අහලා විසු කීප දෙනෙක් මැරිලා. දැන් තමන්ගේ කපුව එවුලන්න පටන් ගන්න නැද්ද? තමන්ව කෙලින් නැද්ද? බලන්න කොච්චර හිඳිද කියලා. මේ බලමින් අහන වෙලාවේ පල්ලෙන් ජෝක් ගාලා සත්‍යයක් ඇහුණා නේද? කාරවල මෙතන තාම හැම කෙනාගේම කපුව ගැහෙන්න පටන් ගන්න නැද්ද? අයියෝ කාරේ කියලා ඉන්නේ. මේ හිතන බලන්න මේ අල්ලන අල්ලන බුදුම ගින්නක් තියෙන්නේ. නොයෙලා මෙතන විනාශ කරනවා නම් වැඩි කරයි. මේක තමයි තථාගතයන් වහන්සේගේ සාසනයේ තියෙන සාර්ථකය. නොයෙලෙන්න පුළුවන් මිදෙන්න පුළුවන්. නිදෙන්න පුළුවන් ප්‍රමේය. අල්ලන්න අල්ලන්න කිව්වොත් මුදුම ගින්න කොහෙ ඉන්නේ? මොහොතක් නෑර මහා ගිනි උග දොන තැනක ඔබ ඉඳගෙන. ඔබ තාම මේවන් සතුට. ඉහිල අම්මගෙන් අහන්න අවුරුදු 65ක් වෙච්ච අම්මගෙන්. අම්මේ අවුරුදු 65ක් වෙනකන් අම්මා මොනවද හේතුවේ? එතන අම්මලා දෙන්නේ නොකරේ මොකක්ද? පුතේ මං සතුට හේතුවේ. අම්මේ හතර හම්බුණා. නෑ පුතේ. බලන්න තාත්තා තාම ගෙදර ආවේ නෑ. කට මොන අපි කියලා කොහෙද දෙකයි. එහෙනම් තාම හතර හම් වෙලා. එහෙනම් අවුරුදු 65ක් වෙනකම් අම්මට හතර හම් වෙන්නේ නැත්තම් දැන් ඔබට කීයද නම් තමයි. ආච්චි අම්මව දීපට බලන්න. ආච්චි අම්ම මැරෙන්න කලින් හතරේ හිටියේ. නැත්නම් ආච්චි අම්ම මැරෙන්න කලින් අන්න රොහිල් දුන්නාව දෙති නැත්නම් අයින් වෙලා අයින් වෙලා කීයද නැන්නේ. ඒක ඔබට මොකක්ද වෙන්නේ? කොහොම වගේ සල්ලි. එතකොට කොහර මැරිලා ගිය ආර්ථික දෙකින් සල්ලි ටික. ඒක ගන්න ඕනේ නෑ. ඒ වතු පිටික ඔක්කොම ගන්න ඕනේ. ආර්ථික මොකද කරන්නේ? මේ වටේ කරගෙන කරගෙන මේ වලයා ජීවිතය වෙනවා. ආදාවි මැදෙන් ගෙට ආදාවි මැදෙන නිසා වතු තණ්හාවි මැදෙන නිසා මේ වටේ කරගෙන කරගෙන ඉන්නවා. මේකක් වගේ මේකක් වගේ මේකක් වගේ මේකක් වගේ. යම් දවසක ඔබ නිවනකින් මේක මගේ ජීවිතේ එතනින් පස්සේ හඳුනුනේ. ඒ ගොඩාක් පිළිතුරු තියෙනවා පිළිතුරු ප්‍රශ්නයක් වෙන්නේ දේවල් වලට. ඒවල තියෙන අමුතු ප්‍රශ්න. ඕකට කියන්නේ මම කියන්නේ හොඳම විසුකම ඔය අමුතු ප්‍රශ්නේ විදිලා ඉන්නේ. කවදාකවත් කියන්නේ කාමී අප්ලමින් ගේ කියලා. අමනුෂ්‍ය ප්‍රශ්න වල ඉන්නේ අමනුෂ්‍ය ප්‍රශ්න කියන්නේ වැටි වෙන විදිහට අපි ඇති කරගන්න අමනුෂ්‍ය බලෙන් ඇවිල්ලා ඔක කරන්නේ නැහැ. ඔය ප්‍රශ්න වල ඉන්නේ තියෙන හොඳම ක්‍රමය තමයි ඉතින් තමන්ගේ ඉතින් තමන්ගේ හඳුනාගෙන කියන්නේ මේ අපි ඉන්නේ නේද? ප්‍රශ්න කරා. ඇයි? අයිති කරාරය ඉන්නවා නේද? මේක මගේ මේ කියලා ගමන් ඒකට හිතෙන්නේ මොකද්ද? උඹගේ ඒ කොහොමද උඹගේ උනේ? ඔන්න හිතේ දේ ආද. මම මෙච්චර මහත් කියලා හරි හම්බ කරගත්ත කී උඹගේ වෙන්නේ කොහොමද? අන්න ඉතින් පස්සේ වෛරේ පටන් ගන්නවා. දැන් ඔබේ කාර්යයකට මං කිව්වොත් එහෙම අනිත් හැමෝටම. ඔබ කාර්යයට ඇවිල්ලා බලනවා. මම හැමෝටම ප්‍රතික්‍රියාව මම කියනවා. අර මේ තමයි කාර්යයට දැන් ඔබට මොනවද හිතෙන්නේ? ඕල්ලකින් අහන්නේ නැද්ද? මම මෙච්චර මහන්සියෙන් හරි හම්බ කරගත්තේ. දවසක් මම එක මා එක නෝන කෙනෙක් ඉංග්‍රීසියෙන් කියනවා. අනේ බලන්නකෝ මම ඉතන ගිහි. අනේ බලන්නකෝ මම. මෙච්චර මහන්සියෙන් මේ අපි දෙන්නම ලෝන් කරලා ඕටි කර කර සල්ලි හම්බ කරලා මේ ගේ ගත්තේ. මේ අපිත් එක්ක එකතම ළඟ හිටපු කෙනෙක් කියලානේ ඒ ගේ ගන්න සල්ලි දුන්නේ මම කියලා. මම නම් යාළුකමත් එපා වුණා නම් මට ආවොත් එහෙම මම කියලා ඉස්සුවා කියලා තමයි දැන් ගෙදර ඉන්න කෙරේ දැන් එහෙම නැහැ. එහෙනම් ඔය ප්‍රශ්න අතුන් නැහැ තාත්තට. ඉතින් ඉතින් මම වගේ කියලා අල්ලගත්ත දැන ගිලි ගොඩවල තමයි වර්ගගෙන ඉන්නේ. ඔය දන්නේ කමට ඇති ඉතින් ඔය දේවල් ඔක්කොම හිතේ කාම මඩ ගොරුනේ ඉන්නේ. කාම මඩ වගේ ඔළුව ගහගත්තට පස්සේ මේ විශ්වයේ වෙන කිසි දෙයක් ගැන අවබෝධයක් නැහැ. ඒ අවබෝධයක් නැතුව තමයි සම්පූර්ණ මේ කටයුතු ලාමයේ සිද්ධ කරගෙන යන්නේ. පොඩි කාලේ ඉඳන් ළමයව ගහනවා නේද කියන්නේ නර්සරි කියන එක ඇතුලේ ඊට පස්සේ ඒක නර්සරි ගෙදරවල ජීවිත සමාධිය ඇතුලේ ගහනවා නේද ඊට පස්සේ ඕ ලෙවල් එක ඇතුලේ ගහනවා ඊට පස්සේ ඒ ලෙවල් එක ඇතුලේ ගහනවා ඊට පස්සේ යුනිවර්සිටි එක ඇතුලේ ගහනවා මේකට ජීවිතය ගැන ඒ බින්දු මාත්‍රිය අත්දැකීමක් ගන්න හම්බෙන්නේ නැහැ ඔක්කොම කාම වල මොනේ දහස් ඉඳලා ඊට පස්සේ මොකද කරන්නේ ඒකම වගේ විවාහය කියන එකත් එක්ක ගන්නවා ඊට පස්සේ දරුවෝ හදන්න ඕනේ කියන එකත් එක්ක ගන්නවා එතනින් එළි වෙනකොට අවුරුදු 55යි 60යි දැන් මොනවද පන්නවද? දැන් මොනවද දුවන්නේ? මොනවද කරගන්නද පන්නද දුවන්නේ? ඒක ඇතුලේ ඔය ඉහතිය බුදු වෙන කලින් මේව පොඩ්ඩක් හිතන්න. මේ සත්‍යයේ කතාවෙන් යන අපේ දේශනා කරන්නේ මේ ජීවනධාරී අපිට විතරක් නෙමෙයි. ධර්ම දේශනා 6 දී ගානක් ඉඳන් මම කරලා තියෙනවා කිව්වේ ඒ නම වෙන ධර්ම දේශනා 50ක් ඉඳන් තමයි මම පැවිදි වෙලා කරන්නේ. ඒක ඔක්කොම මම මෙහිම ඉන්නකොට කරේ. එයා සදාකයන් වහන්සේ මම දේශනා කරලා නේද? එයා ඔබට බැලුම් දෙන්නේ මේ දහම අවබෝධ කරගන්න. එයා ඇයි ඔබ ඇයි ඔබ හිතන්නේ මම අපිට මේ පන්ති විතරයි ඒ ටික රැකගෙන ඉන්නම ඇති කියලා. පන්ති හරි ගමන් නැති නිසා රකින්න හරියද? මොකද පළවෙනි පිටාම දෙන්නේ පුංචිම කාලේ දහම් පාඩමකට කියලා තිබු තේරුම් නේද දන්නේ. මම සතුන් නමරගෙන. දැන් ඔබ හිතනවා තථාගතයන් වහන්සේ ඕකයිනේ මිතු මන්ද පරොත් හිතාපදී. ඔන්න කිය මම කියන ගහක හිතාපදී තේරෙන්නේ. ජීවිතාන්තයේදී ග්‍රහතන් වහන්සේ පරපන් නැතිවීමෙන් වෙන පරපන් නැති මතහැර පහතරු දඬුවම් ඇතිව පහතරු දඬුවම් ලාජ්‍ය ඇතිව පාපයට ලැජ්ජා ඇතිව වියතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ බුද්ධයෙන් කෙරෙහි ඉතාම කියන කටයුතු කරන්නේ. දැන් රැකලා තියෙන්නේ. සාමාන්‍යයෙන් හතරක් වයතුන. තීරු කාණ මුදෙන් ගෙන ඉඳන් කම් කරලා තිබ්බා. ඒක නම් වාහනේ වල බැලුම් විදිහට කරා. ඒකද ලිෆ්ට් එක පල්ලෙහාට යනවා පොඩ්ඩක් බලන් ඉන්න බැරුව මම උගල ගන්නවා මම මගිනුත් ගන්නවා අවුල් ලොරියක් කරගෙන ඉඳලා ඔබ ආපහු දෙකට ඉඳලා ගන්න. හොඳ වෙලාවකට ඉඳලා ගන්නවා පැය 8ක්. නැත්නම් ඒක යටෙන් කරන්නේ කොහොමද? අමනාප වෙන්න එපා. මේක තමයි සත්‍යය. ඔබට මේක විරුද්ධව කතා කරන්න පුළුවන්. ඔබට කියන්න බෑ නෑ නෑ නෑ මං හරි බුද්ධවන්තයි කියලා. ඒ වෙලේ ලෝකේ අල්ලගත්ත කෙනා අල්ලගත්ත මොහොතක් මොහොතක් ගන්න දෙලෙනවා. ඒ දෙලෙනකොට තිබෙන මේ දෙලින් නිදහස් වෙන්න පුළුවන් තරම් අභිසංකාරවලට. අභිසංකාර වදලා ලෝකේ අනිත්‍ය දේවල් අනිත්‍ය කරගන්න හදනවා. ඒ වගේ දෙයක් කියනවා මොහොත හදලා කියන්න කිව්වේ බොහොම මහා විතර විග්‍රහ දින වචන කියනවා. නමුත් මම සරලව කියන්නේ අනිත්‍ය කියලා කියන්නේ තමන් වශයෙන් කියලා ඔය හිතාගෙන ඉන්නවා. හැබැයි මේ ලෝකෙදී කිසිවක් තමන් වශයෙන් නැහැ. හේතු පදිත සම්පූර්ණ හේතු බංගාල විරුද්ධයි. හේතු ටික තිබුණොත් ඵලය හැදෙනවා කියන්නේ හේතු නැතිවම ඵලය හැදෙන්නේ නැහැ. මේ ලයිෆ් දැන් තියෙන්නේ අපිට අරවල නිසා නෙවෙයි. ඔබට එහෙම හිතෙනවද? ඔබ ස්විච් එක දැම්මම ලයිෆ් වැඩ කරන්නේ අපිට අරවල හින්දා කියලා. නමුත් අපි හිතන්නේ නම් ඔහොම තමයි වැඩ කරන්නේ. අපි හිතන්නේ අපි ස්විච් දැම්මම ලයිෆ් වැඩ කරන්නේ. නම මෙහෙම එකක් නෙමෙයි පිළිද හේතු පිළිද ගැලපුණා නම් ලයිට් එක වැඩෙනවා. එහෙනම් මේ AC එක වැඩ කරන්නේ අපේ රාත්‍රී ඉඳන්නේ. AC එක වැඩ කරන්නේ ඒකට අදාළ හේතු ටික තියෙන නිසා. එහෙනම් අද ඔබ ජීවිතුන් අතර ඉන්න ජීවිතේ ඔබ කැමති වෙනා නෙමෙයි. ඒකට අදාළ හේතු ටික තියෙන නිසා. ඔය එක හේතුවක් හරි නැතුණා නම් පිළිද ඔය ඉන්න තරම ඔබ මරනවා. ඔබ තමයි සබාවේ. මහා ලොකු ලොකු හිතන් ඉන්නේ මගේ දරුවා. මගේ දරුවා කියන්නේ පිළිද සංකේත හේතු ටිකක් විතරයි. මගේ දරුවන් මම මේක ඉතුරු කරනවා මේක ඉතුරු කරනවා මේක ඉතුරු කරනවා කතා කරන මේ වයසට යනකොට අවුරුදු 25 කට මම මේක කියනවා මේක ඉතුරු කරනවා මොහොතින් මොහොත හැදෙන හේතු ටිකක් නිසා දරුවා විශ්යාමාන වෙනවා එක මොහොත කියන්නේ එක හේතුවක් නැති වුණා නම් මේකේ ඵලෙ ඉඳලා හොඳ උදාහරණයක් මම ඔබට දෙන්නම් මෙන්න මේ කියන ස්කූල් එක මම ඉල්ලනවා දාගලට උඩ දැම්මම ඔබ කියන්න ඔබ කියන හොඳ මොලේ පාවිච්චි කළා. හොඳට ඉගෙන ගන්න පිළිසම් වෙන තැන ඉන්න. මේක බිමට වැටෙන්නේ නැත්තේ මේ ධර්මයේ මොන දුකින්ද? පුරු 100කින් විතර මේක එල්ලලා තියෙන්නේ. මේක බිමට වැටෙන්නේ නැත්තේ ධර්මයේ මොන දුකින්ද? හැම පුරුකක් වින්ද නේද? එන එක පුරුකක් ගැලවනවා නම් මොකද වෙන්නේ? මේක තියෙනවා. එන ඔබගේ ජීවිතේත් ඔය ටික තමයි තියෙන්නේ. ඔබගේ දරුවාගේ ජීවිත මැරෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. ඒත් අපි හිතන් ඉන්නේ ඊගෙන අපේ කැමැත්ත. ඔබට කවදාවත් හිතලා තියෙනවද කියන්නේ ඔබගේ දරුවා මැරෙයි කියලා. මෙච්චර දරුවෝ මැරෙනවා ලෝකේ. අර ඔබට හිතලා තියෙනවා දරුවෝ මැරෙයි කියලා. කවදාවත් හිතන්නේ ඇයි අර කැමැත්තේ පවත් පදනේ පවත් ගන්නවද? එහෙනම් අපි හැමතිස්සම බලන් ඉන්න විමුදලි අර අනිත්‍ය දේ පටිච්ච කරන්නේ හේතුන්ගෙන් හැදෙන දේ කැමැත්තට බඳ ගන්න. අපේ කැමැත්තට විදිහට හදා ගන්න. දැන් මේක වෙන්න පුළුවන් දෙයක්. හේතුන්ගෙන් හැදෙන දෙයක් අපිට ඕන විදිහට හදා ගන්න නම් කියන්නේ අභිසංකාර වඩන්න ඕනේ. නිකන් හැදෙන්නේ නැහැ ඒගොල්ලෝ. අභිසංකාරයන් වඩන කෙනෙකුට තියෙන්නේ අවිද්‍යාපත්‍ය සංකාරා කියලා පටන් ගන්න කෙනෙකුට භවපත්‍ය ජාති කියන එක තමයි තියෙන්නේ. එහෙනම් ජාතියක් හැදෙනවා කියන්නේ ඒහා සමග. ඒකයි කියන්නේ පටිච්ච සමුප්පාද කියන්නේ. යමක් අනිත්‍ය දෙයක් පටිච්ච කරන්න ගියොත් එහෙම ඒහා වැඩි උපතක් සකස් වෙනවා. ඕක තමයි අපි කරගෙන ඉන්නේ. ඒ උපත තමයි රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන එක ඇති කරගෙන තමයි හැම මොහොතකම අපි භව උපාදනය කරගෙන තමයි ඉන්නේ. ඒක නදාල හැදෙන જાතිය જાතිය පාදා. ඒ වගේ තත්ත කේවලත් දුක්ඛ කන්දස සමුදය හොති කියන කෙලවරක් නැති මහා දුක්ඛමක සමුදයක් අට ගන්නවා. උපතක් අට ගන්නවා. අපි මොන විදිහට කියන්නේ කියලා. දැන් කෙනෙක් ඇවිල්ලා අහන්න පුළුවන්. අනේ මට මගේ ගාන මුදයක් අහන්න ඕනේ. ඕක තමයි කියන්නේ සමාජයේ. මම ගාන මුදයක් රණු වෙනවා නේද කියන්නේ. ඇයි රණු වෙන්නේ? ගාන මුදයක් හිත අනිත් පැත්තට නැද්ද? ඔබගේ හිත අනිත් පැත්තට නැද්ද? එද අනිත් දෙක කොහොමද එකට කියන්නේ? ඒක නේද ආදරය කියන එක නිර්වචනය කරලා කැපවීම කියලා දාන්නේ. ආදරය කියන්නේ මොකක්ද? කැප කිරීම. හරියට හරියට. කිසිම වෙනසක් හරියට හරියට. ආදරය කියන්නේ කැප කිරීම. ඇයි? ආදරෙන් කියන්නේ නම් අර අනිත්‍ය විතර ගැළපෙන විදිහට මේ දාගන්න ඉන්නවා. ඒක වෙනස් විදිහට හදාගත්තොත් මොකද වෙන්නේ? දැන් ගැටීමක් නේද බලකට තියෙන්නේ. බබර හොඳ උදාහරණයක් මම දෙන්නම්. ඔබ වාහනේ පදවගෙන යන්නේ. ඉස්සරහා ඔබට පේන ට්‍රැෆික් ලයිට් එකේ රතු පාට දාලා තියෙනවා. ඔබගේ ඉස්සරහා යන වාහනේ නවත්තනවා ඔබත් නවත්තනවා. ඔබට ඉස්සරහා ඩ්‍රයිවර් කෙනෙක් තරහක් එනවද? තරහක් එනවද? නැහැ. ඇයි? දෙන්නගේම මනස එක જાතියේ ඔන්න එක හාරෙන් බ්‍රේක් ලයිට් එකේ වැටුණා. දැන් දෙන්නම යන අතර ළමෙක් පාරවල් නැලා ඉස්සරහා ඩ්‍රයිවර් ගහන බ්‍රේක් එකක්. එක පාට ඔබ බ්‍රේක් මුල නැගලා හරි වාහනේ නතර කරගෙන මහා ගැටීමකින් ගැටෙනවා නේද කියලා දුක දැක්කේ. ඇයි? ඇයි ඔබ හිතන් හිටියේ මොකක්ද? දැන් යාළුවෝ. උනේ මොකක්ද? නවතින්න. ඕම් ගැනීම කතා කරා. හැබැයි අතර ගැටෙන්නේ නැහැ. මොකද එක එක සමාන දෙකක් උනේ. දෙන්නගේ හිත් තිබුණේ එක සමානයි. හැබැයි අරගෙන මොකද මේ මම යාන්තම් ආයෙ නැවතුණා. එහෙනම් මම යන ගමන් තව කෙනෙක් නැවතුනොත් එහෙම හැදෙනවා. ඔන්න ඔය හොඳට මතක තියාගන්න ඕනේ ජීවිතේ. යටින් නැතුව ඉන්න නම් කරලා තියෙන හොඳම දේ තමයි මේක. එයා යනවා නම් උගත් යනවා. එහෙදි කමකින් ඉන්නේ නේද? ඔබට යන්න ඕනේ නෑ. එයාට යන්න ඕනේ. හැබැයි ඔබ යන්න කොටයි බලන්න. අද උදේ වුණ හොදන්නේ. පොඩි ආඳුනමක් ආවෙතනද? වතුර පාරක් ගලාගෙන යනවා. පොඩි බෝතු කෑල්ලකුත් ඒ වතුර පාරේ ගලාගෙන එනවා මේ මුංචි වතුර පාර. මම උන්වහන්සේට කතා කරලා ගෙන්නුවා. අපේ හාමුදුරනේ මේ බලන්න වෙනදී. හොඳට බලන්න මේ බෝතු කෑල්ල දිහා. මේ වතුර පාර දැන් එහෙට මෙහෙට යන්නේ. මම උගේ ගහලා වතුර පාර ගලාගෙන යනවා. මේ මුල් හොදට වතුර. අර බෝතු කෑල්ල ඉන්න අර ඉන්නේ වදිනවා නේද පොඩි යාළුවා. අයියෙන් වැඩි වෙලා ආයි කියන අනිත් ඉවරෙත් වදිනවා නේද පොඩි යාළුවා. ඊට පස්සේ ටිකක් නැවතිලා තියෙනවා නේද? ආයි හිඳලා වදිනවා නේද? එහෙනම් නරකලා ඉන්නවා ආයි හිඳලා වදිනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා ඇලෙනවා නේද? පොඩි සාධනේ මම මේකට දැන් තව තව වතුර ටිකක් දානවා. ඊළඟ තව වතුර ටිකක් දාලා තියෙනවා. බලන්න එක කලෙවත් ඇලෙනවද ගැටෙනවද කියලා. එහෙනම් මේක දිහා වතුර පාර ගලද්දී ඒ වතුර පාරේ ප්‍රභාවයට නැති දෙයක් වතුරට වැටුනම මොකද වෙන්නේ? ඇලී ගැටීම් ඇලී ගැටීම් සිද්ධ වෙනවා. හැබැයි වතුරේ ස්වභාවයෙන්ම යුක්ත දෙයක් කරනවා නම් ඒ වෙලාවේ වතුරද ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, ඒකත් එක්ක ඔහොම වෙලා යනවා. එන ඔබ යම් තැනක ඇලෙනවා නම් ගැටෙනවා නම් පිළිතුරේ ඔබ ඒ ඉන්න පරිසරයට අනුගත වෙලා නැහැ. රාතන් වහන්සේගේ ස්වභාවය තමයි පොළොව විදිය තමයි මේ වෙලාවේ තියෙන විදිය. ඒක තමයි උන්වහන්සේගේ ස්වභාවය. ඒක නිසා උන්වහන්සේට බින්දු මාත්‍රයක් ඇලෙන්නේ නැහැ. ඒක බින්දු මාත්‍රයක් උන්වහන්සේ ගැලෙන්නේ නැහැ. උන්වහන්සේ මේ හින්න හේතුව තමයි ඉතින් උන්වහන්සේ මේ ලෝකේ වටිනවා කියලා අල්ලන්න සාධුණයක් නැහැ. හැබැයි වටිනවා කියලා අල්ලගත්ත හැම කෙනෙක්ම මොහොතක් මොහොතක් නෑර කෙලෙනවා. මොහොතක් නෑර කෙලෙනවා. අනුර ඔබ වල වෙනනවා ඔබ එතන කෙලෙනවා. ලෝකේ වටිනවා කියලා අල්ලගත්තාම යෝග වෙන්නේ. මේ ෆෝන් එක අර අයිනෙම දීලා තිබ්බොත් වැටෙන්න ඕන මෙන්න දීලා තිබ්බොත්. ඕක වැටෙන්න වගේ යද්දි ඔබ ගැදෙන්නේ නැද්ද මේ මොකද? ඔබගේ ෆෝන් එකේම දීලා තිබ්බොත් විදේශේ. ඕක වැටෙන්න ඕන මෙන්න වෙලාවට ඔබගේ අද ඉන්නේ ඉන්නත් ඔබ අල්ලගන්න. අන්න වාරණියේ දෙලීමක් නිසා අහත ගන්න. මෙතනින් කාක්කෙක් යනවා. කාක්කෙක් යන ගමන් කාක්ක වතුර පිටක් දානවා ඒ තේස ගැත්තට. වතුර පිට එල්ලි එල්ලි විතර වැටෙන්න යනවා. දැන් කතේ කොහොමද? ඒක අල්ලන්න. වතුර පිට එල්ලි එල්ලි කියන්නේ කොහොමද වෙනවා? ඒත් නෑ. ඉතින් බලන්න ඉතින් ඔබේ ඔබේ ජීවිතේ හරි කාරයි වටිනවා කියලා දේවල් අල්ලගත්තාම ඒ මොහොතක් මොහොතක් නෑනේ හැම එකක් නිසා ඔය දෙලි දෙලි යම් දවසක ඔබට මේ සියලු දේ ප්‍රහීන වුණා. කිසිම දෙයක වටිනාකමක් නැති කෙනෙකු වාටපත් වුණා. ඔබ එක බිඳු මාත්‍රයක්වත් දෙලෙන්න තමයි. ඒක ඔබ දුකී කරයි. ඉතින් මේ යථාර්ථය අවබෝධ කරගන්න. ඔබ මේ සතුට හොයලා තියෙන වැරදි දැනගෙන ඉන්නේ. තමන් සතුට හොයන්නේ තව මනසකින් නෙමෙයි. තවත් මනසක් අතුරු කරගෙන නතර හොයන්න හදනවා. ඒක නේද මේක හදන්නේ. ඒක නේද මේ කොල්ලෝ කියන යාදේ. ඒක ප්‍රතිපලය මොකක්ද? ඒක මානසික වෛද්‍යවරු හම් වෙනවා. එහෙම නැත්නම් වික්ෂ වික්ෂණීය දෙවියන් විලා හම් වෙනවා. ඒක තමයි ප්‍රතිපලය. අනේ මට මෙහෙම වුණා. සතුට වෙන්න කිය වැරදි නැහැ. ඒ කියන්නේ සතුට තියෙන්නේ. තමන් දුක. තව කෙනෙක්ගෙන් හෝ වස්තුවකින් හෝ සම්පූර්ණයෙන් සතුට හොයන්න බෑ. හේතුව පිටින් මේ ලෝකය අනිත්‍යයි. හේතුන්ගෙන් මේක හැදෙන්නේ. ඔබ කොච්චර කැමතිවත් ඔබට ඕන දේ නෙමෙයි හැදෙන්නේ. හේතු ටික සාර්ථක වෙලා ඒ හේතු ටික නිසායි ඵලය හැදෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හේතු ටික නිසායි ඵලය හැදෙන්නේ. ඔබගේ කනත් අහමෙන් ඒක සාධාරණ හොඳට තේරුම් ගන්න. තේරුම් ගන්න ඔබ උත්සාහ කරන්නේ මනුස්ස ජීවිතේ හොඳ නඩුවක් දෙන්න. ඔබ බලන්න ඔබ බලු කතියට දැදෙන්නේ. කරන් කතියට දැදෙන්නේ. පෙරීත කතියට දැදෙන්නේ. මම ඔබට කිව්වනේ. ඔෆිස් ඇතුලේ ඔබට තියෙන ගොඩක් දේවල් බලා ගන්න. ඔෆිස් එකේ වෙන කටයුතු වලින් ඔබට හොඳට බලා ගන්න එක ඔබ කොහොමද දැනෙන්නේ කියලා. ඒකම කියන්නේ මේ වැඩිහිටි හොඳට කෙනාගේ ඉඳලා ජනාධිපතිවරයා දක්වා තියෙන දේවල් මේ ඔක්කොම ගිහි පැවිදි හැම කෙනෙක්ගේම අපරාධය අභිජනවත් වූ වහ වහ උත්සාහ කරන පිළිතුරු සෝතාපන්න ඵලයේ තියෙනවා මේක ඔබට හරියට අවබෝධ වූ මාතයක් පැත්තේ මාතය පනහන එක තියෙනවා මාතයක් වැඩ කරගන්න පරිදි වලින් දෙන්නේ මෙතන ඉහළ බල්ලෙක් කෙනෙක් නවත්ත ගන්න එක වටින්නේ මෙතන ඉහළ කෙරෙන් දෙක කෙනෙක් නවත්ත ගන්න එක වටින්නේ ඔබ මට හිතලා බලන්න මම ඒකට වැරදෙන්න පාකේ නෙමෙයි තේරුම් ගන්න ඕනේ ඔබ ප්‍රායෝගික දීලා තියෙන මොනවද කියලා ඔබ තේරුම් ගන්න. ඔබන්ගේ ප්‍රායෝගික දීලා තියෙන වැරදි දේවල්. හරියට ඔබ ප්‍රායෝගික දීලා නැහැ. ඒවල ගුණවන්ත හම් වෙලා නැත්නම් සමාජය. තවද මම නම් අරගෙන මට කියන්න තියෙන ඔන්න ඔය ටික තමයි ඔය. ඊට පස්සේ මේක අවබෝධ කරගත්තා ඉරත්නේ ඇවිල්ලා අපිත් එක බලපාන්න කටයුතු කරනවා. ඔබ දන්නේ නැත්නම් මේ රණ පාලනය නැවතුරු කියන දේකුත් සම්බන්ධයෙන් අපිත් එක්ක. මේ මොහොතේ නවීන විනාඩි 10කට කලින් කැමතුනේ මාත් එක්ක කතා කරනවා. අනේ ඔබ වහන්සේ මට ප්‍රයත්න මොන කෙනෙක් ඔබේ නර ඔබ වහන්සේ ඉන්න තැනක් ඔබට කියන්නේ. අනේ මාව හතර අපායෙන් නිදහස් කරගන්න. මේක තමයි මේ විදිහට අනේ ලෝකේ අතර ගහ කීයෝ යන්නේ නැහැ. මං කියලා තියන්නේ ඔබ වහන්සේ ඔබ තමයි ඉන්න තැනක්. ලෝකෙට කියන්නේ මම ඉන්නවා. ආදරේ මේ රට නිකට ඒකාලෝක වෙනවා මේ ධර්මයේ කාර්යයෙන් නැති වෙනවා ඒක නවත්තන්න බෑ මේ ධර්මයේ මහා වේගින් පැතිරි පැතිරි යනවා මේ ලෝකෙ අපි ඒක කියලා තියෙන කාරණා කාරණා අපි සූදානම් වෙලා ඉන්නවා ඒකට කරුණු කාරණා තමයි මහා යතිගුරු මහා නායක අනුනායක ආපුරු උන්වහන්සේලා මහා වේගයක් වෙනවා අපිත් ඒක ලොකු වැඩ පිළිවෙලක් කරනවා අපි. ඉංග්‍රීසියෙන් සාතරවේ දේශනා කරන වැඩ පිළිවෙලක් තියෙනවා. උන්වහන්සේ ඉංග්‍රීසියෙන් සාතරව දේශනා කරනවා. උන්වහන්සේ සාතරවත් පිළිදා. හින්දි භාෂාවෙන් දේශනා කරන වැඩ පිළිවෙල සූදානම් කරලා තියෙනවා. දෙමළ භාෂාවෙන් දේශනා කරන වැඩ පිළිවෙල සූදානම් කරමින් යනවා. ජර්මන් ෆ්‍රෙන්ච් ඉතාලි කියන භාෂා තුනෙන් සාතරගේ ලෝකයේ වැඩ පිළිවෙලක් කරගෙන යනවා. ඒ හැම දෙයකින්ම දිනුනේ මේ ලෝකෙට සම්බන්ධ මේ වසර 2050 වෙනකොට මේ මුළු ලෝකෙම පිළිගත්ත දර්ශනය වෙන බෞද්ධ දර්ශනය. ඒක ඒකාන්තයි. තමයි නිවන් දර්ශනය. සාධනය කියන්නේ නිවන. හොඳට මතක තියාගන්න. ඉමේන්ති ගාල මෙලී සාධනය. සාධනය කියන්නේ මාර්ගඵලයන්ගෙන් ලැබෙන නිවන. ඒ නිසා පිළිතුරු කරුණු කටයුතු කරගෙන යන්න. එහෙමනම් මේ මුදුනේ අර බොහෝ වෙලාවක් අතහරින දේශනා කළා. සාමාන්‍ය මගේ ජීවිතේ කරපු අදුම ඇය ගන්න විදිහ සද්ධර්ම දේශනා මේ දෙක කරන්න දෙයක් නෑ. ඒක ඔබට තියෙන හේතු බලන්න හැටෙන්නේ. මොනවා කියන්නේ ගොඩාක් දේවල්. මේ ඔබ අත ජීවිතේ එකක් හම්බුනේ. අවශ්‍ය නම් තමයි. අහනකොට තමයි දරුවෝ ටිකක් බල කරගෙන ස්වාමීන් වහන්සේ විවිධව බල කරගෙන අහන්න. හොඳට මතක තියාගන්න. ඔබගේ අයියකම ඔබගේ සාධියම ඔබෝ බේරගන්නේ ඒ කියන්නේ ඔබගේ තියෙන සාන්ත මාන එකක්වත් ඔබෝ බේරගන්නේ නැහැ දැනගන්න ඕන නම් ධර්මවත් පස්සේ කොහෙද ගන්නේ ඉන්න තැන කියලා වන්දනා කරලා බොහෝ වෙලාවක් අත්දැකීම් නිරූපණය කරලා අනන්ත මහා විහරණයක් කරගත්ත වෙලාවේදී මේ කියන පොතේ තියෙන සතුටු මේ විදිහට දීපත් කරලා යන්න ඕන සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම පින්වතුනි මෙන්න මේ දේවල් ආරේ සිත අධිෂ්ඨාන කරගන්න. ඒකදී අපේ මේ ලංකාවේ තිබෙන මහා ධර්ම විද්‍යාව අපට මතකයි. මේ මේ දේවල් මිනිසුන්ට අපට කියලා තියෙන නිසා මම නැවත නැවත මතක් කරන්නේ මුළු පින්වතුනි සමාධිගත වීම උත්සමයන්ට මේවා පේනවා. ඒ සමාධිගත වීම උත්සමය කියනවා පින්වතුනි මේවා සුදුසු නැහැ කියලා කරන්නේ. ඒක නිසා ඔබ නිරන්තරයෙන් මේ දේවල් හොඳට සිහිපත් කරගන්න. මේ මහා ධර්ම යුගයක් තිබිච්ච කාලේ නියපරලෝකයේ පිරිසක් ඉන්නවා කියන්නේ අද මහා අභෞමයේ තැන්වල ඉන්නේ. මොකද මහා කේන්තියෙන් බැලලා ඉන්න සතුරා තමගේ මිතුරා මරලා දාපි ඒක දැක දැක බැරිච්ච පිරිස ඕල් කරන් ඉන්නවා. මේ දේවල් හොඳට කරේ ඔළුවට ගන්න කියන්නේ මේ පිරිස අපි නිසා මේ පිරිස නිහිරන්නේ. ඔබ දේව අවබෝධ කරගන්න හොඳ නැහැ. අද මම හබරේ කැලේ ඉඳලා බණ භාවනාවක් කරගෙන ඉන්න භෝගයක් ඇහෙන්නේ නැතුව වෙලිකානේ නැතුව ඒ උත්තර නිවි දකින්න. ඒ මේ නියපල්ලගේ හැම කෙනාම දෙන්නේ අපි අවසාන කෙනා. අන්තිමම අභවයෙන් යන ඉන්න කෙනා එතනින් මිදෙලා සුදුසු මුදිට එවනවා. ඔබ කිම්දීම නවත්තන්න එපා. අද ඒ අයගෙන් ඉන්න චෝදනාව තමයි අපි උඹල නිසා මිනිමරුවා. අද අපි ඔය කියන සම්බලට කිම්දීම අපිට දෙන්නේ නැහැ කියලා. ඔක්කොම අපිට කරනවා. යුද්ධය වෙලා අවුරුද්දක් යනකොට ඒකේ මතකයක් ගන්න නැහැ. අඩි වෙලා මාසයක් විතර කිව්ව ඕගාල කිව්වෙනවා. එහෙම කරන්න එපා කියලා ආර්ය වෙනව කරන්නේ නැහැ. ඔබ සීයෙන් දෙලියෝදී. ඒ පිළිතුර පිටපත් කරලා විතර කිව්වෙන්නේ අය. එයා එතනින් අතනිදලා මේ නිර්වාණ ගාමී ප්‍රතිපදාවට යොමු වෙන්නේ. මහා අපරාධයක් නැත්තා. අපි ඊළඟට ණය දෙන්නේ. මේක නිසා තමයි මම ත්‍රිවිධ හමුදාවටම කියලා තියෙන්නේ. ප්‍රස්පාලනික ත්‍රිවිධ හමුදාවටම දෙනවා කියලා. තේරෙද? ඕනෝ කරේ වැඩි කරන්නේ උදා උදා අනුගේ ඒ ඔෆිසර් 1000කට එහා පැත්ත. ඊළඟට ධර්ම දේශනාවක් කරනවා. ඒකේ ඉංගලන්ත මම දෙනවා මගේ ජීවිතේ. මොකද හේතුව කියන්නේ මම ඊයත් නැහැ. ඔබත් නැයිද කියලා බලන්න. මතක තියෙන ඔෆිස් එකේ ඩෝම් ගාති අම්මලා තාත්තලා අදාළ වෙන්නේ. ඒව අමතක කරන්න එපා. එයාට පිටින් දෙතර. එයා වෙන්නේ මොකද උගා. හොඳයි මේක එහෙමනම් බොහෝ වෙලාවක් සම්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සම්ධර්මයේ ප්‍රවේණය කළා ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මියෝ කල්පතෙන් කිඳුතුනි තථාගතයන් වහන්සේගේ දේශනා කළ වදාළේ ඒ ශ්‍රී සත්‍යධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සත්‍යධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ ඒ උතුම් පිළිපීපත් කරගන්න ඒ වගේ කිඳුතුනි ඒ පිළිසාරණය අවබෝධ කරගෙන අපේ ධෛර්යයෙන් යුක්තව විලෝමක ප්‍රසන්න කර ගැනීම නිසා මාර්ග ඵලයන් පූර්ණ කර ගැනීම නිසා අනිත්‍යයෙන් කටයුතු කරන්නා වූ යුක්තව පිළිසවත් දීපක් කරගන්න ඒ වගේම කෙනෙකුට මේ සාසනය ආරක්ෂා කරගෙන ඒ සාසනය ඉදිරි ජීවිතය කටයුතු කරගෙන යනවා වූ මහානායක අනුනායක ඒ සාසන පාදයේ මාර්ගයෙන් අනුලෝකත්වයේ වැඩි ඉන්නා වූ සිතුම් සිතුම් සිතුම් සිතුම් උපාසක උපාසිකා කියලා ඒ සිවණංගිත සත්‍යමත් කරගෙන ඔබ දිනස් කරගත් ආව සියලු කුණි ගංගා කුසල ගංගා එන කෙරෙන් දිනවල පතුලගෙන ඉන්නේ දීපත් යාමේ යන යන ගහතුන් පතුලු කාන්දේ කාන්දීමා නම් යක්ෂ මෙලක සාද මලිකල කුම්පාතයන් කරන විදෝ කාන්දේ කාන්දීමා නම් එක්වමකට බහුව ආවෝදෝ සංඝාදෝ කාන්දේ කාන්දීමා මේ විදෝ කාන්දේ කරගත අදෝ විමුද වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පිළිවීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියන සාදු කියලා යන ගමන කරන්නේ ඒ වගේම මේ විදිහට කීපක් කරගන්න බාරගෙන මහන්සිය දේශනා කරන දේශුයි සාධර්මයේ මොක පරම්පරාවේ පවතින ඇදලා එදා මාතෘකාව අපේ මහත් ක්‍රිකට් ආකාරවල කළ ඉදිරියේ තමන්ගේ පන්දිමකට ආරක්ෂා කරගෙන ඉලාවව ඒ උතුම්ගේ පිළිතුරු උපාසක උපාසිකාගෙන සිමරක් දෙකක් කරගෙන ඔබේ නැතරගතා වූ දුක නිරංගාස කරගා ඊයගේ බිහිදුර පතරන්නේ නිමිති කදියාවෙන් ඒ උත්තරිය කේන්ද්‍රීය සම්බුද්ධ සාසනයේ මුදී වජරාම සංජාන දිවෙන් කර තීව්‍රතාව ප්‍රවාහක සාධු පිළියර තින්න නෝන කරා ඒ වගේ තේරෙන මොඩල් දීපත් කරගන්න අද ඔයගේ ආරාධනා දෙගන්නේ සාමයේ ආවාගේ දිනුබදීක බ්‍රහ්මාදී මේ වගේම තමයි මේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා එතකොට මේ ශ්‍රී සම්බුත් සාමයේ දිනක් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝගෙන් සම්දේශ ප්‍රජාපති ආදී සිනු දේව සම්බුද්ධ වහන්සේලා වහන්සේපත් කරගෙන විදිහට කරගත්තා වූ සිනු නිරගාස් කරගන්නා අය ගැන දීදුරතුලා මේ ජීවිත දියාමෙන් ඒ දෙවියන්ගේ දේවාස්වාමී වැඩි දේවාස්වි සම්බුත් සාමයේ දිනක් කාලයක් ආරක්ෂා කරගත්තා බලාපොරොත්තු වන බෝධියකින් උතුමෝහිවාද ශාන්තිය සාක්ෂාත් කරගනිත් වා කියන සාදු කියලා තින්න මොන කරන්නේ ඒ වගේම ඉතින් මොහොතක දීපක් කරගන්න ඔබ නම් ධම්මාන්තක සම්බන්ධනවා කිතු ඥාන විචාරි තම යමනාත ගුරු දුවා දරුවෝ සෝදේව දේතාව ගාම දරවන්තෝ දිනිය ඒ තරම රැකී රක්ෂා කරගෙන ගියාවේ දිනු දේවා දීපක් කරගන්න ඒ වගේම දිනුතුනි ඒ රට ආරක්ෂා කිරීමේ වේදිකී ගියාවේ දිනු දේවාවේ දීපක් කරගෙන ඔබ දිනක් කරගත්තා වගේ මුතුන් ගංගාස්තර ගංගා ඒ ආගේ නිදුන බලන මේ කීවි කටියාවේ නියතම් දාපා විස්තරය කරන නිගම් වේවා අනිරාම සංඛ්‍යා දෙවෙනි ශක්තියම ලබත්වා කියලා සාදු කියන දර්ශනයෙන් මොදන් කරා. ඒ වගේම හිඳුනි මොහොතේ ප්‍රතිපත් කරගන්න. මේක කල්පනා කරගෙන තමන් ඉතින් අවද අසාධාරණයක් ලක් කරලා තමන් කෙරේ වෛරී ක්‍රෝධයෙන් පසුලා නැල්ලවිලා තමන් විනාශ කරනවා කියලා හිතාගෙන තමන් කෙරේ එවිලා මනුස්ස වේදින් හෝ අමනුස්ස වේදින් හෝ සත්වේදින් හෝ කැමිලා තමන්ගේ ලෞකික ජීවිතයට බාධා පමුණුවමින් තමන්ගේ අධ්‍යාත්මික ජීවිතයට බාධා පමුණුවමින් කටයුතු කරනවා යන විදිහට ඒ පිළිදෙන අවස්ථේ පස්සේ ගමන් කරගත් අවස්ථේ පුණ්‍ය ගාස්තන ගංගාය කෙනෙක් නිදුල පසුලා මේ යාමිනී යාම මේ ස්ථානයේ අපි දේවා අදලාම සංජානන වෙනින් කිලවත්වා කියලා සාදු කියලා කියන මොකද කරන්නේ ඒ වගේම මේක දෙකකට දීපක් කරගන්න විදිහට ජීවිතුන් අතර ඉන්නවා කියන විදිහට මේකෙදී අද මේ ස්ථානයේ මේ කටයුතු කරගෙන යාම නිසා සහ සම්බන්ධ වෙලා කටයුතු කළා වූ ඒ පාර්ශ්වී සම්මේලනක මහත්මයා ඊළඟ විද්‍යා විද්‍යා අමරපාල ආදී මේ මහත්තුන් ඇතුළු ඒ ඒ උදෙසා අපට වෙලා කටයුතු කළා වූ ඒ සියලු දෙනා මේ ලාභීපත් කරගන්න ඒ වගේ දෙයකින් ඒ සම්බුද්ධ ශාසනයේ සිදී උදෙසා අපට වෙලා කටයුතු කරනවා කවුරුන් දෙවියන් සමාධිය ආදී අමර කරනවා දරින් පුරුෂ පූජා කරමින් ධර්මචාරයේ දෙනා වූ ඒ සියලු දෙනා මේ පත් කරගන්න ඒ වගේම තමන් ජීවිත වශයෙන් ආව අම්මා තාත්තා දුව දරුවෝ ගුරු ඥාතිතුන් රාජීන් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දේවක දෙවියන් කාවලිය වගේ කෙනෙක් මේකට පාලනය කරන්නා වූ කෙනෙක් රට ආරක්ෂා කරන්නා වූ කෙනෙක් රට සංවර්ධනය කරන්නා වූ කෙනෙක් ඒ තුරු දෙනාවක් ඉන්පත් කරගෙන විඳක් කරගන්නා වූ කෙනෙක් පුණ්‍ය කරගන්නා කරගන්නා ඒ ඇතරින් පිළිතුර වතුරන්නේ නිදීල ක්‍රියාවෙන් එයාගේ යම වෙනතන කියන එකත් දේවා දේවාම සංඛ්‍යාත දෙලින් සිංහලවත්වා කියලා සාදු කියලා කියන මොඩ කරන්න. ඒ වගේම මේකේ මොකටද මේ මතකවල අල්ලේ සමේදලා සම්බන්ධයෙන් වෙලේ කරන්නේ අවුලක් මේ ආරක්ෂා වෙලා මේ සම්බන්ධයෙන් වෙලේ දුක් අවස්ථා උදා වුණු නිස්සන් දුක් නැති නිසා ඒවා මේ ස්ථාන දුක් නැතිලා ගලලා ගලලා ගන්න මේ ස්ථානවල ගහන බදන කර කරක් වෙලා ඔය ඉන්නවනම් හේතු දෙනවා සීපත් කරන මේ වගේ තමයි මේ මානි හරි අපර ගන්න අවදානෙන් ඉන්නේ පෑදම් කරලා ඒ උදා අපේ වෙලා හදතු ගලා වූ දීලු ජනි ජනියාව සීපත් කරගෙන උදිනස් කරගත්තා වූ දෙනු පුණ්‍ය ගංගා අවතර ගංගා අය ගෙරි දීලු පදලන්නේ ඉන්නේ ඉතින් යාමෙන් ඒ අධ්‍යාත්මික මහින්සාරේ කියන දේවා දේවා සංකල්පයෙන් කරලා සාදු කියලා එහෙමනම් මෙතනදී බොහෝ වෙලාවක් අන්තරණය කරමින් කළා බොහෝ වෙලාවක් අන්තරණය දේශනා කළා ඒ කරගත් ආව අනන්ත අප්‍රමාණ කුමි සම්බාධන යන්නේ බලමින් මේ නිහිපදවද ලක්ෂ ගණනින් අරිහත් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ආරාධනා කරනවා ඒ කරගත් ආව අනන්ත අප්‍රමාණ කුමි සම්බාධන යන්නේ බලමින් ඔබ අපිට දෙනා කරන මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුළින් මේ බැරි කුතුහලීම බුදුමහේ බුදුමහා සම්මාන වේලා පැතිවදාලා දීප්ති මංගල කර්ම සුන්දර අමුත් මහරි වාචා කියන සාස්ත්‍රා වේවා කියන සාස්ත්‍රය අනුගමනය ඔබ සිදුවෙනා කියලා තමයි. මේ ආශිර්වාදය ලබා ගැනීම නිසා සියලුම දෙනා යාග දින්නේ